තියෙන අපේ මේ තරුණ කොටස් සම්බන්ධ වෙන නිසා එයත් අන්න පොඩි සංග්‍රහයක් කරලා අපේ සුපුරුත් ධර්ම දේශනා පටන් ගන්න ඒ නිසා මම සියලු දෙනා වැඩි පිරිසගේ වැඩි වැඩි හිටි පිරිසගේ වැඩි පිරිසගේ කරුණාව ඉල්ලා සිටිනවා භජනය කරන්නයි කියලා මුලින් අපි මේ තරුණ කොටස් සඳහා කෙටි අනුශාසනාවක් කරන්න. Today uh, at the beginning uh, even though it is different from our normal timetable I would like to take few minutes uh, towards this youth group the younger generation to give some little furthering ideas uh, on the last discussion what we had on the Sunday, that day after about one hour of discussions, some of the other we arrived at a kind of agreement. The first and foremost is to develop the mindfulness. Even though the term mindfulness is a technical term, uh, that is somewhat important towards the education as well as the mental health and the career development and further to the development of the moral responsibilities and restraining of your faculties and all the kind of thing. And after these things, the, the early what I mentioned about this uh, memory increasing and help to the studies and to the health are very tangible, very prominent. Uh, that is also only for the last two decades like that. Even before that, uh, the, before that there were no such pragmatic and practical attribution uh, attributions of the mindfulness came to the world. But now it has become uh, very prominent. So therefore, uh, I would like to uh, share some further information toward the mindfulness. So the in order to get rid of the technical burden of this terminology of the term mindfulness, I would suggest a synonym, the diligence. In Pali, mindfulness is known as sati. The diligence is known as appamada. Uh, at the commentarial age of the canon, uh, they have considered as synonyms. So we are getting added uh, information by putting the mindfulness and the diligence in the equal way. The mindfulness, the negative of the mindfulness we can say unmindful. And that is also not much of a common term, but the diligence was a very common, the negligence. Negligence is the negative. Everyone knows negligent is bad for the studies, negligent is bad for the health, negligence is bad for the economic development. Therefore, uh, it has a social value, economic value and the political value. So we are going to take this mindfulness and the diligence as a positive and the unmindfulness, forgetfulness and the negligent as the negative of it. When I was in Burma, of course, uh, at that time my age was 42, 43 like and uh, even then many were, many yogis were foreign and they are not brought up in the Buddhist background and Buddhist culture but my teacher was completely came out from the Buddhist background and he don't speak English but he has a very good respect and the sympathetic idea towards the newcomers. So he used to uh, give a talk to give the value and the specific intrinsic characteristic of this mindfulness and uh, diligence. He summarized his talk to four points. So within the limited time I will I will present it and then if there are any questions or anything would like to add, you also may come out with the questions and ideas. He says the, our body or our life, uh, I would say our life, or our being is consist of mentality and physicality. In Pali it is called Nama Rupa. Or we can say the mind and the body we can consider how much we take time and how much we take care about our body. For that maintenance of the body, we have to feed it solids, the liquids, and the air. So when these things given, it grows very healthy and the other faculties and capacities and skills develops. But we know if we are not going to give foods, how much our faculties collapse and we can't perform. But uh, even then it says, if you deprive of food, the body can sustain by itself for six months to seven months. And then you uh, starve to death. If it compared to the food, if you go to the liquids, it has a much, much higher impact. And if you are, if you become dehydrated, specifically when in the heat waves, without any signal, uh, direct death can happen. So therefore water run a very big role in our day-to-day -day activities as well as for the metabolism. But even then without water we can live in a normal atmosphere about 6 to 7 days. But the air is the most crucial. You will limit your life to few minutes if you are uh, deprived of air. So therefore that is the most crucial but our attention is very less towards the breathing. But anyway, we try our all activities and difficulties, everything while breathing, it happens. But all these things are to help your body. But how much we are thinking about the food for the mind? Usually we are simply do not give any attention but as if the body going to suffer without food, as the body going to suffer without liquid, as the body going to suffer without air, mind also suffers without the food, each and every thought moment. So therefore, ultimately, pent-up energy will come up and say stress or any kind of mental pollutions and all the kind of thing. By that time, it may be too late to understand and rectify the situation. So therefore, one has to stop and see uh, how much I am taking care about the mind. So that my teacher always says, the mindfulness is the the food. The diligence is the food for the mind. That we say, keep in the mind here and now. So there we can say if you are not really take special effort to keep the mental stream, the mind here and now, whole day it is wandering, daydreaming, fantasizing. Not in the present moment, it is running past or the future. Or being the body here, mind hardly rests with the body, it runs here and there. Being here, we are thinking somewhere else. And most of the time, we are not concerned about ourselves. We are worrying about what the others think about us and how can I impress the others like we are living on others' eyes. So therefore, simply we, me with the bus. The day you start with your little effort to keep the mind here and now, you will understand how difficult it is. So that means how much the mind is deprive of this mental food, uh, the mindfulness and the diligence. So therefore, at the beginning you have to just give a consideration. And then you have to test and see whether it is possible to keep the mind here and now. And then onward you will see a relationship, more and more you take the effort, more and more you get the better chances to keep the mind here and now. If you are not listening to this kind of discourses, if you are not taking any effort, you will live 100 years sometimes, never live even a single thought moment here and now. So therefore you are not really living, you are just trying to live. Younger generation, you live in the future. Unmindful old generation is always uh, having, they are entertaining the past and be disappointed. No one is in the present moment. So therefore, it's Buddha says, for as a trial, as a trial, please try and see, give some food to the mind, be mindful. So therefore, you have to, if you have any sympathetic, sympathy, if you have any well-being, thought about yourself, please mind your own business. Be mindful. Be here and now. Just don't take while you waste your time while you're away taking care only on the body so give certain amount of uh, proportionate amount of consideration for the mind so that is the mindfulness so this is the first point the second one is whenever you try even few seconds to keep the mind here and now you will understand you can't do it on behalf of others and you can't take others' mindfulness or others' diligence for your credit. Even though you love, you will be loved by your parents and the teachers and the, all the religious masters or anyone. Even if they develop their own mindfulness, it has no help towards you. So it is one has to do oneself. This is the only business in the world you can't do it in contract basis. You have to do it. So that also add values. You have to, some or the other, one day you have to start with and see if you start, immediately you are going to get the benefit. If it is not so, uh, it is just wastage of time from the mental food is concerned. So therefore, always it says, it is your own business. Buddha is the only uh, religious master, he told, I can't help you. All the other religious master says, come and pray, I will bless you, I will help you. But the Buddha says it is just nonsense. This all helps are material, these all blessings are mundane, as far as the mental health or mental food is concerned, is a completely one's own business this on this is just not only giving a responsibility upon you it says you are the your own savior there is no omnipotent omnipresent god who can come and bless you towards the mindfulness they, he, they can bless you all the other thing but not in this business and it is all the religions are accepting it so therefore whenever you start to be mindful you become like omnipotent god you are taking care about yourself. You are not just praying others. You are not just expecting the blessings of the others. Uh, you take your, your own care. So therefore, the day you start the mindfulness, you find the inner uh, evolution, uh, it is accelerating. Otherwise you will be just entering the superficial sensuous pleasure but internally there won't be any kind of a progress. So therefore, the second thing is, second point that the, my master developed was that you have to do yourself, therefore some or the other, wherever may be, you have to start yourself. The third point is, the developed mindfulness is very helpful when you get discouraged, when you get depressed, when you become sick, when you become cornered, when you become uh, any kind of uh, setback in your life. And once you are face to face with the discouragement and stress and setback, you can't develop mindfulness once you have fallen prey with that depressions. So therefore, before the depression comes, before the sickness comes, before the disadvantageous situation happens, you have to be armed with, you have to be endowed with is mindfulness. Therefore, <clears throat> not a single reason you can find that uh, to be postponed. So therefore, any time is for mindfulness. Any time is mindfulness time. Many younger generation, they think that we are still at our uh, starting point, therefore religious activities, meditation is for the elderly generation and uh, which is not uh, business of the younger generation. But as far as the stress is concerned and the the, the youth un, uh, contentment, disappointments are concerned, uh, at any age the stress can come. So those who are developing mindfulness, we more prepared, more armed with it. So therefore earlier the better and uh, now in the western countries they find what is the younger stage that one can introduce mindfulness they have tried at the age of 10 that means at the fourth in the school fourth grade and there they found if you introduce at that level when they become 11 12 and uh, they have, they can get certain idea of how to how pragmatically put their put the mindfulness into their life and ultimately it's ever gathering the momentum and going to be beneficial so therefore no one can help you and you are also becoming older and sicknesses coming disappointments are coming and once they come you can't develop mindfulness at that stressful situation. So beforehand you have to be happy with. So therefore, there's no reason to postpone. So all the time, as much as possible, either by sitting meditation or walking meditation or while doing your day-to-day -day activities, simply uh, try to be mindful. That means live here and now. So therefore it is called, it's a power of now. And when you come to the power of now, not a single stress can sustain there. Only the stress, only the disappointments, only the all the negative elements can live, uh, sustain as far as the mind is associating the past and the future. If the mind is here and now, nothing can happen. So that you have to test it and see and then slowly, slowly you will be well armed to face this kind of situation being these three are mundane and testable, verifiable, the fourth one is, the Buddha says, uh, the Satipatthana Sutta, it is the the first and foremost benefit of the mindfulness is the purification of the being or purification of the mind all the other religions says the purification can happen after the death but the buddha says no in this world itself you can do you can start, you can progress and you can culminate within this life. And together with that, seven more benefits Buddha has listed in there. All are religious, all are spiritual. So simply you can say, mindfulness is for the purification of the being. So, uh, starting point, you have to justify with this either one of these factors and then you, can, you find enormous benefits. And uh, in the American schools, they have given a single technique or single uh, the teaching technique for the younger children to understand the mindfulness. They is whenever you, the teachers are not in the class, each one is shouting each other, teasing each other and bullying each other. When that happens, they, they go quite unruly and noisy and that is natural. The school children very well know about that. This is they have given as a lesson, as a tip. If someone is teasing you, if someone is bullying you, if someone is trying to agitate you, if you get agitated with their effort, you are the loser. So therefore, when others are try to bully you or agitate you, try to keep composure without uh, yielding, without giving into that. That is the way you have to be prepared and all the time not to get agitated. Otherwise, uh, the person who tried is the one getting, he, the, he, he become winner. So therefore you have to all the time, when the adverse situation happens, someone is purposefully or uh, without a purpose going to do that kind of irritation or agitation, you must try to keep your mental balance so that more and more you will develop the immunity and the reinforcement in your capacity and therefore slowly slowly you will develop the equanimity towards the vicissitudes of the life. So after two years of this teaching and they have done a social survey and see how many how much of younger generation has they got the idea and put into practice and they found where one or two students very quickly get the idea and one girl has been picked and she has been very keen very uh, skillful in that and she has been interviewed and she has asked now you know how to maintain your integrity. Even others are teasing you, bullying you, whatever may be. So now my our question is, the teacher is asking, our question is, if you wish to teach this lesson to your peer group, those who do not know this game, how can you teach them? That the girl simply has told, this cannot be taught. Those who understand will understand, not the others. Others always react. Always do one-to-one. And ultimately, a conflagration happens. It becomes a wildfire. But that girl has been maintained characteristically, not get hooked up with the others. Ultimately, the teacher has again and again this asked, don't be uh, so, try to share with you. She says, this is the fact this kind of call is very difficult to uh, teach. I am, thank I am thanking you because I somehow the other got the message. After pressing again and again, she has come out with an example to communicate. She has told, if someone is teasing me, if uh, someone is bullying me, if someone is irritating me, immediately I just look at his or her mind. I see a uh, pond of water with lot of waves his pond of mind his pond is very quite agitated and it is wavy and at that time when I look at mine I find it is just like a still for us pool my pool is very calm and quiet no waves so my effort is to keep my pool my pond undisturbed by his waves and therefore whatever he is doing I don't care I try I preserve my uh, still forest pool so this is a kind of uh, a good way of communicating this uh, to be mindful so therefore some or the other that kind of things you have to incorporate into your life and keep on practicing and this is the way to just inject, just administer the basic idea. But the progress or the uh, advancement depend highly on a proximate cause, that is to say, association with the mindful people. So therefore, once and again you have to meet together and discuss each other how to develop the mindfulness in our society, in our day-to-day -day life. And then each and everyone can come out with their own ways and techniques. Ultimately, it will be a constructive. And then it will be just like a hobby. It's not a very serious, rigorous meditation practice. In day-to-day -day life you can do. And in the sitting also meditation, you can develop uh, non-reaction, acceptance, choiceless awareness, and just be simply sit and be here and now. If possible, just observe the breath. Uh, even the thoughts distracting, never mind. Let the thoughts come and distract and go. Again, you develop the beginner's mind and put the mindfulness on. Try to be mindful with the breath. Some people develop with the sounds. Some people develop it, they are just being, just sit and meditate or contemplate upon just sitting. Whatever the distractions happen, don't react. No have any uh, this thing and accept them. And again try to be silently sitting. And that is the way you develop kind of loving kindness to yourself and mindfulness also. So these are the some examples that I can suggest. But maybe I am not much efficient in communication because I am in fairly in the old age. You won't believe I am now 57 years old. So therefore, this is the way I can try share with you all. But definitely, earlier the better. And therefore, you all are much, much, much luckier than we, our generation. And therefore, it is our prime duty, being it is uh, kind of a technique have no side effects, no after effects, and only the benefits available. So, if possible, put that into your as a software put into your computers and see how the how it accept it and when and where possible please try and that is the message I would like to communicate and uh, I took of course more than time what I expected so if you have any kind of uh, question or suggestion or ideas about this specifically the youth group uh, please uh, in order to make this uh, ideas more brighter and more acceptable. If your questions helpful, I invite you to raise any questions. If there is no such, I will continue with this uh, today's Dhamma talk in English, singular. Before that, uh, we can have few minutes for the questions and the for the remarks. Please. if there are no questions, uh, I can continue with the Sinhalese Dhamma talk. And uh, after that also, we will having we will be having a uh, discussion. So if you have, uh, please uh, at that time also possible.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 ඒක ඇත්ත වශයෙන් කියනවා නම් දිග සූත්‍රයක්. නමුත් අපි මේ දවස් පහට හඳුන්වා දීමේ ධර්ම දේශනාවකුත් සතිපට්ඨාන හතර ඒ අනුව විග්‍රහ කිරීමකුත් යන පිළිවෙලටයි සංග්‍රහ වුනේ. අද යනු අපි පැමිණලා තියෙන ධම්මානුපස්සනා කොටසට නැත්නම් ධර්ම දේශනාවේ ගැඹුරුම තැනට නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ ගැඹුරුම තැනට. ඉතින් මෙතෙන්ද එන්න තමයි පාර කපා ගත්තේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා ක්‍රමයට සතිය සමාධිය හොඳට දියුණු පවණු කරගන්නකම් සමාධිය ඉස්සර තියාගත්ත. සමාධිය ඵලයක් වශයෙන් තියාගත්ත සතියක් තමයි අපි කායනුපස්සනාදී වඩන්නේ. ඊට පස්සේ වේදනානුපස්සනා, චිත්තානුපස්සනා යනකොට යනකොට ධර්මතා එහෙම නැත්නම් ඇති හැටිය ස්වභාවය අත්‍යන්ත ලක්ෂණ බල බලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් හිතේ ඒ සූර භාවය, දක්ෂ භාවය දිනු කරගෙන දිනු කරනවට පස්සේ ධර්මානුපස්සනාදී අපි සලකා බලන්නේ කායානුපස්සනාවට, වේදනානුපස්සනාවට, චිත්තානුපස්සනාවට අහු වෙන්නේ නැති අනිකුත් සියලුම කොටස් ධර්මානුපස්සනාවට ලක් වෙනවා. ඉතින් ඒක සීමා කරන්න බැරි තරම් විශාල ප්‍රදේශයක් තියෙනවා. නමුත් සතිපට්ඨාන සූත්‍රයේදී සරුවචන් වහන්සේ ඒක පිළිබඳව පොඩි අත්වලක් සඳහන් කරලා තියෙනවා. ඒ ධර්මානුපස්සනාවේදී තන වඩා ගන්නාලද එහෙම නැත්නම් දිනු කර ගන්නාලද සතියෙන් සමාධියෙන් ධර්මානුපස්සනාට ගියා මොනවද ලක් වෙන්නේ මොනවද අවධානයට ලක් කළ යුත්තේ කියන අදහස සඳහන් කරලා තියෙනවා. ඒකෙදී සාමාන්‍ය ආගමික ජීවිතයකදී ප්‍රතික්ෂේප කළ යුතු බැහැර කළ යුතු හිත කෙලෙසෙන නීවරණ ධර්ම ඉස්සරලාම අවධානයට ලක් වෙන්නේ නැත්තම් මාත්‍රිකා කරන්නේ විෂයක් බවට පත් කරගන්නේ ධම්මානුපස්සනා කොටසේදී. එතෙන් දෙනකන් අපි කෙරුවේ නීවරණයෙන් අයින් කරගන්න, දුරුවන් කරගන්න, තුරු කර තොර කරගන්න උත්සාහ කරේ. තමත භාවනාවදිත් කරන්නේ ඒ සමත කර්මස්ථාන වැඩිමෙන් ධානාංග මාර්ගයෙන් ඒ සසර පුරාවට කරදර කරමින් ආපු නීවරණ ධර්ම යටපත් කරන එකයි. නමුත් ඒකෙන් උත්තරයක් ලැබුණේ නැහැ. යටපත් කිරීමක් විතරයි. දැන් මෙතනදී මේ යටපත් කරන්න පුළුවන් දෙයක් බවත් ඒ වෙනුවට ධානයක් වඩන්න පුළුවන් බවත් ධානයක ඉන්නකොට ඒ අදිෂ්ඨාන කරන කාර්යය තුල නීවරණගෙන් බාධා නොවන බවටත් හිත ජයග්‍රහී වුණාට පස්සේ અભිහිත වුණාට පස්සේ සරුවචන් වහන්සේ ඉතපාක් ඒතාක් ලෝකේ පහල කරලා නැති අතිවිශේෂ ක්‍රමයකට ඒක සම්පූර්ණ මුළුනුදුරා දැමීමේ ක්‍රමයකට උපදෙස් දෙනවා. ඒක තමයි සතිපමේ විපස්සනාදි කෙරෙන්නේ. ඉතින් එනකන් අපි දන්නවා රාගයක් ආපුවාම, ද්වේෂයක් ආපුවාම, මෝහයක් ආපුවාම අපි ඒක දානේ මාර්ගයෙන් රාගය දුරු කරනවා. ද්වේෂය සීලේ මාර්ගයෙන් දුරු කරනවා <coughs> සමත සමාධියක් ඇති කිරීමෙන් මෝහය යම් ප්‍රමාණයකට දුරු කරගෙන දුරු කරන ගියාට මේකේ වැඩපිළිවෙල යාන්ත්‍රණය සම්පූර්ණයෙන් දැන ගැනීමක් කෙරෙන්නේ නැහැ වෙන විදිහට කියනවා නම් අපි රෝගයක් ආපුවාම රෝග ලක්ෂණ යටපත් කිරීම කරන්න පුළුවන් එහෙම නැත්නම් රෝග නිදානය හොයලා නිදානෙට බෙහෙත් කරන්න පුළුවන් ඉතින් අද වෛද්‍ය ක්‍රමයේ හැටියට කියනකොට රෝගයට වෙදකම් කරනවද රෝගියාට වෙදකම් කරනවද කියන එක සම්පූර්ණ දෙකක්. මේක අපි කියන්නේ වෙදකම සහ හෙදකම කියලා. වෙදකමක් කියලා අපි සඳහන් කරන්නේ ලේද මතුනට පස්සේ රෝග මතුනට රෝග ලක්ෂණ මතුනට පස්සේ ඒ රෝග ලක්ෂණ වලින් රෝගියාට තියෙන පීඩාව අයින් කළ දාන එක විතරයි. ඊට පස්සේ අපි ආවතත් ආයතරයක් නැවත පුරුදු ජීවිතයට යනවා. නමුත් හෙදකම කියලා කියන්නේ මීට පස්සේ රෝග ඇති නොවීම පිණිස සම්පූර්ණ ආහාර විහාර මනෝ ව්‍යාපාර කියන අපේ ආහාර පද්ධතිය හැඩ කරගෙන එදිනදා දවසේ විහාරය විශීම් ඉරියාපත වෙනස් කරගෙන මනෝ ව්‍යාපාර වශයෙන් අපි ඒ සුදුසු සදා සදාචාර සම්පන්න මනෝ ව්‍යාපාර ගත්තම ආයේ රෝග ඇති නොවන තැනට යන එක. ඉතින් මේ දෙකෙන් වෙදකමට වැඩිය හෙදකම හොඳයි කියන එක පිළිගන්නාලද සත්‍යයක්. නමුත් කෙරුවාව දිහා බලනකොට අපි කරන්නේම හෙදකම පැත්තට දාලා වෙදකමෙන් රෝග ලක්ෂණ යටපත් කරගෙන ජීවත් වෙන එක තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් වෙන්නේ හැමදාම ඒ රෝග දිගින් දිගට දිගින් දිගට ඇදෙනා මිසක ඉවරයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි සමත භාවනාවෙන් කරන්නේ ඒ වෙදකමක්. අර සංසාරේ පුරාවට දැමීම තිබුණ නීවරණ ධර්මයන් අයින් කරලා ඔන්න ඒක නැතුව අපිට විවේක වෙන්න පුළුවන් ධිට ධම්ම සුඛය ලබන්න පුළුවන් විවේකයෙන් හටගත්තව ප්‍රීතිය ලබන්න පුළුවන් කියලා ඒක මනුස්ස හිතකර කරන්න පුළුවන් දෙයක් විදිහට පෙන්ලා දෙනවා. නමුත් මේ සමතේ නැති වෙච්ච වෙලාවට සතිය නැති වෙච්චට ආයෙත්තර යටපත් කරපු දේ මතුවෙනවා. අන්න මේ මතුවෙන දේ හොඳ කල් වේලා බලලා යාගේ ඒ බලසේනාව සතුරු බල සේනාවක් වශයෙන් සලකලා හොඳට ඔත්තු බලලා ඒ බලකොටුවේ සේනා වැඩ කරන හැටි කාලයක් ඔත්තු බලලා මුළු බල මුළුවම සමූල ඝාතනයක් කිරීම තමයි විපස්සනා වෙදි කෙරෙන්නේ. ඒ නිසා මේක ධම්මානුපස්සනාවට එනකොට නීවරණ කියන්නේ ඇත්තටම අධර්මනේ. නීවරණ කියන්නේ කෙලෙස්නේ. නමුත් මෙතෙන්ට යනට නීවරණ ධර්ම කියලායි සඳහන් කරන්නේ. ඒකත් ධර්ම කොටාසකටපත් වෙලා විශේෂපතේට ඇතුල් වෙනවා. ඉතින් ඒක හරීම සෙල්ලක්කාර ක්‍රමයකටයි මෙතෙන් දෙනකොට සරුවත් ආනන්දසේ සඳහන් කරන්නේ නීවරණ ගැන කතා කරනකොට සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නීවරණ සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති තමන්ගේ භාවනා වැඩ කරගෙන යනකොට සක්මනේදී හරි පරියන්කේදී වේවා එහෙම නෙවෙවා දැන් ඉදිනදා වැඩ කරනකොට හරි තමන් තුල අධික ආශාවක් ඇති වෙලා තියෙනවා ඒ ආශාව ලෞකිකයි නැත්නම් මේ ඉඳුරන් හා ප්‍රතිබද්ධයි. ඉතින් නැති මේ 아무තු දෙයක් ආපු ගමන් ඇඟ මේ කිචි කවනවා. කුප්පන ගතියක් තියෙනවා, කූදන ගතියක් තියෙනවා. එතකොට ඒ අර කලින් කරන ක්‍රමය වලට කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කරපේකනට තේරෙනවා. මගේ හිතේ දැන් තියෙන ප්‍රධාන වශයෙන් මාව එලවන්නේ මේ ආශාව නිසායි කියලා. ඉතින් ආශාව නිසා නැති ආසාවක් හිතට ආපුවාම මේ විදිහට ඒ Javaය තේරෙනවා නම් අපි හුඟාක් වෙලාවට කරන්නේ ඒක යටපත් කරන්න හදනවා. එහෙම නැත්නම් ඒක පසෙක බහා තබනවා. මොකද ධර්මානුපස්සනාවට ගියාට පස්සේ ඒ උපන්නා වූ කාමච්ඡන්දය උපන්නා වූ කාමච්ඡන්දයක් වශයෙන් ඒකේ ක්‍රියාකාරකම් මුලැමැදාග බැලීමත් කරන්නේ. යටපත් කරන්න හදන්නේ මේ විදිහට ඒක සඳහා සූදානම්ම ගිහිල්ලා ගින්නක් නිවන්ට ආපු පිරිසක් වගේ ඒක සූදානම්ව ගියාට පස්සේ තමයි පුළුවන් වෙන්නේ මේ කාමච්ඡන්දය ආදී සසර පුරාවට ගෙනාවු දෙයක්. මං වගේ මේ කෙලස් බරිත පුද්ගලයෙකුට මේකේ මුලැමැදාග දැනගෙන ප්‍රමාණ කරලා මේක යටපත් කරන්න පුළුවන්ද කියලා විශාල ධෛර්යයක් තියෙන්න ඕනේ මේ අභියෝගය ගන්නත්. නැත්තම් කාමච්ඡන්දේ තියෙනකොට කාමච්ඡන්දේ ඇත්තේයි දැනගන්නවා කියන එක මා විශාල අභියෝගයක්. සමහරුන්ට ඒක දකින්නකොටමත් ඇඟ සහලවනවා. ලැජ්ජ හිතෙනවා. පෙරද පලා යනවා. නමුත් ඒකට මූණ දීම තමයි මෙතින්දි සරුවත් යන අපිට මතක් කරන්නේ. ඒකටයි අර කලින් කායනුපස්සනාව ආදි ක්‍රමයට අපේ සති සමාධි ධර්ම දියුණු කරගෙන ආවේ. ඉතින් එතකොට මෙතෙන්දි මතු කරගන්න වෙනවා මේ කාමච්ඡන්දය පිළිබඳ දැනගන්න නම් ඊයේ ආපු කාමච්ඡන්දයක් පිළිබඳ සතියෙන් ඉඳලා බෑ. ඒක හුදු මනෝ විකාරයක් විතරයි. එන්න තියෙන කාමච්ඡන්දෙකමොත් බෑ. ඒ නිසා මේ පරිේශණය කරන්න කාමච්ඡන්දේ පිටරටින් හරි ගෙන්නන්න වෙනවා. නමුත් එහෙම කරන්න ඕනේ කාමච්ඡන්දේ නොමිලේ ලැබෙන දෙයක්. නමුත් මෙතෙක් කල් අපි ඒක දැක්කේ පාපතරයක් විදියට දුරුකල යුත්තක් විදියට කෙලේශයක් විදියට ඒ නිසා අපි ළඟ තියුනේ කාමච්ඡන්දේ එන්නකොටම කඩාපයින් ගතියක්. එක්ක සදාචාරාත්මකව එහෙම නැත්නම් ඒකට කෑදරකම නිසා. නමුත් දැන් කාමච්ඡන්දය විෂයක් විෂයක් බාටපත් වෙනවා අපිට අමුද්‍රව්‍යයක් බාටපත් වෙනවා මෙන්න මේ ආකල්පයට තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ කාමච්ඡන්දිනේට කාමච්ඡන්දයට වාල් වෙලා ඒකට දාසකම් කරන එක බැල මෙහෙම කරන එක බත් බැලේක් විදිහට කටයුතු කරන එක ඒ කාමච්ඡන්දයට යටත් වීමක් එතන කාමච්ඡන්දේ නොආයුතුයි කියලා මේ අත් කිලමතානියෝ ආත්මේ ක්ලමතේකටපත් කිරීම අරහා සමානම කෙලේශයක්. කාම ඡන්දයට යට වීමට අපි කියනවා කාම සුඛල්ලිකානු යෝගය. කාම සුඛයේ අනුව ඇලී ගැනීමට කාම සුඛ අල්ලිකානු යෝගය. ඒ විරුද්ධ වීම ආත්ම ක්‍රමතේ අත්ථ කිලමතානු යෝගේ. ওই දෙක තමයි අපි මෙතෙක් කල් කරගෙන ගියේ. නමුත් මේ ආපු මොන යකත් එක්කද මේ වැඩ කරන්නේ කියලා ප්‍රමාණ කිරිල්ලක් වෙලා නැහැ. දැන් අපි ඒ කාමච්ඡන්දය ආවම මේ කාමච්ඡන්දය අභිරමණය කරන්නෙත් නෑ ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ මේක द्वේෂය නෙවෙයි එහෙම නැත්නම් ව්‍යාපාදේ නෙවෙයි නිදිමත නෙවෙයි කුකුස නෙවෙයි හිත ඇවිසීම නෙවෙයි කාමච්ඡන්දේ කියලා කොටු කරන නැත්නම් ඒක ඒක වශයෙන් දරගන්න මෙන්න මේ දැන ගැනීමට විශාල અભීත භාවයක් අවශ්‍යයි ඒකට සමහර තැනක සංස්කෘතිය සඳහන් කරනවා මේකට සාහසික වෙන්නයි කියලා සාහස අපිම සාහසික වෙන්නේ නැතුව කවදාකවත් බෑ කාමච්ඡන්දට මුහුණ දෙන්න. අපි හුඟක් වෙලාට ඒකට වර්ණ ගන්නවා. ඒක නොවේවා වේවාදී වශයෙන් වර්ණ ගන්නොත් අපි ළඟ නෑ ඒකට ඇති හැටිය දැකීමේ මුහුණ දෙන ගතිය. අන්නේ මුහුණ දෙන ගතිය තමයි අපි ධම්මානුපස්සනාවෙන් කරන්නේ. ඒ නිසා එළඹ සිටි කාමච්ඡන්දේමයි මෙතන ආරමුණු වෙන්නේ. එන්න තියෙන කාමච්ඡන්දයක් හෝ ආපු එකක් නෙවෙයි. ඒ නිසා එළඹ සිටි කාමච්ඡන්දේ මෙතෙන්දී අමුද්‍රව්‍යයක් වාටපත් වෙනවා. මෙතෙක් කල් ඒකට පෙර බය දුවලා ගියා. එහෙම නැත්නම් ඒක යට වුණා. දැන් ඒකට මුහුණ දෙනකොට කාමච්ඡන්දය ආනාපාන සතිය වගේම වෙන්න පටන් අපි ආනාපාන සතියත් එක්ක දිගින් දිගට දිගින් දිගට ඉන්න පුළුවන් නම් සතිය වැඩෙනවා සමාධිය වැඩෙනවා කියනවා වගේ ආපු කාමච්ඡන්දයත් එක්ක ඒකට වෛර නොකර ඒකට ඇලී ගන්න නැතුව කාමච්ඡන්දේ පවතිනා තාක්කල් ඒ කාමච්ඡන්දේ අනුංගේ දෙයක් වගේ බලාගෙන හිටියොත් ඒක ආපුවාම කාම කෝප ඇති වෙන හැටි. එතකොට අපි අනිකුත් වැඩ බහා තබලා ඒකට බැඳෙන හැටි, වාල් වෙන හැටි, එහෙම නැත්නම් වෛර කරන හැටි හොඳට දැක් ගන්න පුළුවන්. ඉතින් මේ නිසා ධම්මානුපස්සනාලේ මාත්‍රමේදී කාමච්ඡන්දේ දිහා බලන්නේ ඒක නිෂ්පාදනයකට අවශ්‍ය අමුද්‍රව්‍ය අධ්‍යා බලන නිෂ්පාදකෙක් බලනවා. එතකොට කාමච්ඡන්දේ ආවට කවදාකවත් ලැජ්ජ වෙන්නවක්වත් එහෙම නැතුව ඒක පිළිබඳ හිත සලා ගන්නවත් යන්නේ ඒක මුලැමැදාග වශයෙන් බලන්න පුළුවන් වෙනවා. ඉතින් මේ සඳහා අත්‍යවශ්‍ය සුදුසුකම තමයි ඒකට ලෑස්ති වෙලා යන්නේක. ඒ රජ කෙනෙක් නම මතක් වෙයි අපි කතාව කියන්නේ. නම් ඒ රජුරෝ තරුණ ස්වාමීන් වහන්සේ නමක් අරණ්‍යගතව බණ භාවනා කරනවා දැකලා හිතනවා මේ භද්‍ර යෞවන වයසේ මේ හොඳ පෙනුමක් ඇති හාමුදුරු කෙනෙක් මේ විදිහට ඉන්නකොට මෙයාගේ මේ තරුණ වයසට මෙයාට කාමේ එන්නේ නැද්ද? දැන් රජුරුව එතකොට මුළු රටේම ඉන්න ලස්සනම කාන්තාව තීරම ගෙනලා අන්තපුරේ තියාගෙන කොච්චර හිටියත් රජුරන්ට මදි. රජුරන්ට කැමැතිම නෑ තව කවුරු හරි කාම භෝග විඳිනවා දකින්න රජයට එහා. මොකද එයා කාමයට රජ. ඒක කොහොම අයිති කරගෙන ඉන්න නමුත් ඉවරයක් නෑ. මේ භද්‍රය අවුණ වයසේ ඉන්න පුංචි හාමුදුර කෙනෙක් කොහොමද ඉන්නේ කියලා රජුරන්ට කල්පනා වෙන පස්සේ රජුරෝ මේ හාමුදුරන්ට ගිහිල්ලා මේ යාළු කරගෙන කොහොම හරි කරලා හාමුදුරුත් එක්ක නිකන් කතා කරන්න පුළුවන් මට්ටමට අවිල්ලා අහනවා මේ ස්වාමීන් වහන්සේ මේ ওই වයස බොහොම මේ කැමැට බීමට කැමැති ලස්සන දේවල් වලට කැමැති. ඉතින් ඒ වගේම භද්‍ර යව්වනේ ඉන්නේ. ඉතින් ඔබ වහන්සේලා මේ වගේ අරණ්‍ය වාසයේ ඉන්නකොට ඔබ වහන්සේලා ඉතින් මේවා එන්නේ නැතුවද නැත්නම් ඔබ වහන්සේලා කොහොමද මේක කීකරු කරගන්නේ කියලා. ඉතින් හාමුදුරුවෝ ඇත්තට මේක ඇත්තට ප්‍රශ්නයක් වෙච්ච හාමුදුරුවෝ නෙවෙයි. ඒ හාමුදුරුවෝ කියනවා එහෙම වෙනකොට අපි කරන්නේ විශේෂයෙන්ම අපි පිරිමි වශයෙන් කාන්තාවන් વિશે තමයි කාමයේ ඇති වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියලා කියනවා පුරුෂයෙකුට ස්ත්‍රියාව විතර කාමයේ දනවන වෙන මොනම වස්තුවක්වත් ලෝකේ නැහැයි කියලා. ඉතින් ඒ දකින්න කෙනා මට වැඩිය වයසක කෙනෙක් නම් මං අපේ අම්මා කියලා හිතා ගන්නවා. සම වයස කෙනෙක් නම් අක්කා කියලා හිතා ගන්නවා බාල කෙනෙක් නම් දුව කියලා හිතා ගන්නවා එනකොට අපිට ඒ අර පිට කෙනෙක් කියලා හිතුවොත් තමයි මේක කාමවස්තුවක් බාටපත් වෙන්නේ යන පවුලේ නෑ කියලා හිතපම නැති වෙනවා කියලා. ඉතින් හාමුදුරුවෝ ඊට පස්සේ කටකොණේ hina වෙලා කියනවලු පොඩි හාමුදුරුවෝ මේ සාමාත්‍රිකාට එච්චර පළපුරුදු කෙනෙක් නෙවෙයි හාමුදුරනේ මේ කාමේ නියමට ආපුවාම අම්මා එක්ක වුණත් කාම සේවනය කරනවා කියන්නේ. අක්කා එක්ක උනත් කරනවා දරුවෝ එක්කත් කරනවා. ඒ නිසා ඒ වගේ හිතවිල්ලකින් කාමසේවණේ යටපත් කරන්න පුළුවන් කියනවනම් පොඩි හාමුදුරුවෝ මේ මැද හරිය කාලා නැහැ කොනකින් කාලා මේ කතා කරන ඉතින් මම ඒක කනගාටු වෙනවා. මොකද පොඩි හාමුදුරන්ට මේ ප්‍රශ්න ඔළුවට දාන්න හොඳ නැහැ. ඔබ වහන්සේගේ මහාන ජීවිතය හොඳින් කරගෙන ඉන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒතර පොඩි හාමුදුරුවෝ දැනගන්නවා රාජ්‍යරෝ උත්තරේට කැමති නැහැ කියලා. ඊට පස්සේ කියනවා මහරජා මේ මට තේරෙනවා මම දීපු උත්තරට කැමති නැහැ කියලා. නමුත් මං අපි එහෙම කරන්නේ පුංචි කාම ආසාවල් වලට. මදහත් මට්ටමේ කාමයක් එනවා නම් නිතර නිතර එනකොට අපි අසුභ භාවනා කරනවා. මොකද අහමුදුනේ අසුභ භාවනා කරනවා කියන්නේ. අසුභ භාවනා කරනවා කියලා කියන්නේ ඒ ශරීරයත් මේ ශරීරයත් ඇදලා තියෙන මේ දෙතිස් කොනපමති. ඉතින් ඒ දෙතිස් කොන මේක එකක් ගත්තාම කිසිම දෙයක ලස්සනක් නැහැ. මේක එකතු වෙච්චාම තමයි ඝන සංඥාව තමයි ලස්සන තියෙන්නේ කියලා අපි කොටස් වශයෙන් කරලා බලන්නේ. ඉතින් මරණයට පස්සේ ඒක පිළිබඳව තියෙන බොහොම පිළිකුලක්. කුණු වුණාට පස්සේ ඒක පිළිබඳව තියෙන අජුවක්. ඉතින් අපි මරණාසතිය වඩනවා. එහෙම නැත්නම් මිනි කුණු සම්බන්ධ තියෙන නවසීවතිකේ වඩනවා කියන්නේ. රජුරෝ කියනවා ස්වාමීන් වහන්සේ උත්සාහ කරන බව තේරෙන නමුත් මේ ඔය හිතන තරම් අසුභ භාවනාවකින් හෝ මරණානුස්සතියකින් මේක නතර කරන්න බෑ. ඔබ වහන්සේ දන්නවද? සුරුපි කාන්තාවන් මැරිලා මලසෝම්පියට ගිහිලා දාපුවම කාමාතුරෝ ගිහිලා මිනිකුණත් එක්ක කාමසේවනය කරන බව. එනිසා ඒකට ආවට පස්සේ ඔය ඔය කියන මොකක්වත් නැහැ කියලා. මොන්නම දෙයකින්වත් වළක්වන්න බෑ. ඒ නිසා ඔබ වහන්සේ වගේ මේ තරුණ ස්වාමීන් වහන්සේ නමකට අනවශ්‍ය ප්‍රශ්න දාන්න හොඳ නෑ. ඔබ වහන්සේට ප්‍රශ්නයක් නැත්තම් ඉන්න. නමුත් මේ මාතෘකාව ওই තරම් ලේසි නෑ කියලා. ඒකේ තරම්ම අපේ තියෙන තර්ක ඥාන මොනම දෙයකින්වත් යට කරන්න බෑ. ඒකේ මේ පැත්තට හරව ගන්න. ඒකට රජ හාමුදුරුවෝ දැනගන්න දැන් ඉතින් මේ රජුරණ මේ උත්තරේ කැමති නෑ කියලා. ඊට පස්සේ කියනවා මහරජා අපි එහෙම කරන්නේ කාමාශාවේ මධ්‍යම ප්‍රමාණයකට බලවත්ම දෙයක් ආපුවම අපි කරන්නේ සතිය පිහිටවන්නේ කියලා. විපස්සනා වඩන. ඊට පස්සේ වළු මොකද්ද විපස්සනා වඩනවා කියන්නේ? විපස්සනා වඩනවායි කියලා කියන්නේ මගේ හිතට කාමයක් නැතුව තිබුණ එකේ දැන් කාමයක් ආවයි කියලා කෙලින්ම අපි කාමේ දිහා බලනවා. එම හරියට සූදානම් වෙලා අපි ඉන්නේ කාම ලෝකෙක අපි එළියට යනකොට යන්නේ මගේ ඇහැට දකින්න දේ වලින් කාමේ මතුවෙන්න පුළුවන්. ඇහෙන ශබ්ද වලින් කාමේ මතුවෙන්න පුළුවන් කියලා දැනගෙන ගියොත් අපි ගොඩාක් අරසයි කියලා. පොඩි ආමතුනේ ඒක මං අහලා නැහැ පොඩ්ඩක් කියලා දෙන්න කිව්වා. ඊට පස්සේ කියලා කියනවා මේ භාවන මහාන ජීවිතේට ප්‍රධානම බාධා තමයි Brahmacharyaට මේ කාම වස්තු. ඒ නිසා අපි කාම වස්තු තියෙන තැනකට යනකොට සූදානම් වෙලා යනවා. ඒ කියන්නේ අපි වසූරි තියෙන පැත්තකට යනකොට වසූරි එන්නත අරගෙන ගියොත් අපි ළඟ තියෙන ප්‍රතිශක්ති ප්‍රතිදේහ ඒ නිසා ඒ රෝගේ බෝ වෙන්නේ ඊට පස්සේ ආමඳුර රජුරෝ කියනවලු පොඩි ආමඳුරනේ ඒකනම් වෙන්න පුළුවන් ඒ මොකද මට බැරි වෙලාවත් මම සූදානමකින් තොරව අන්තපුරයට ගියොත් ඒ අන්තපුර කාන්තාව මාව කාමෙන් වශී කරගත්තට පස්සේ මට රජ තේජස පවත්වන්න බැරි වෙනවා කියලා මං ආපහු එන්නේ රජෙක් වගේ නෙමෙයි කියලා. නමුත් මං යන්නේ අන්තපුරයට කියලා දැනගෙන ශේෂත් සහිතව මුරකොඩි සහිතව පාවට දාලා බෙර කාරුවක් ගහගෙන මම රාජලීලාවෙන් යනවනම් මම රාජලීලාවෙන්ම ආපහු වෙනවයි කිව්වා. මම දන්නවා මං යන්නේ අන්තපුරයට කියලා නිසා මට ඒකෙන් එන බාධා නතර කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙන් පෙන්නනවා ඒ සූත්‍රය සර්වඥාණන්සේගේ අවසාන කාලේ වගේ සිද්ධ වෙච්චි සිද්ධියක් ආනන්ද සාංශ මතක් කරලා පෙන්නලා දීලා තිනවා. අපි අර අසුභ භාවනාවේ එහෙම නැත්නම් ඥාතින් සල්පන් කරලා කෙරුවට සමත උපක්‍රම වුණාට වැඩි සම්පූර්ණයෙන් අතකාන්න නම් කාමේ කාමයේ වශයෙන් වෙන දෙයක් බවත් ලෑස්ති වෙලා ඉන්න එකයි කරන්න තියෙන්නේ. ඉතින් ඒක අර මුල් මුල් උපක්‍රම කරලා ඉව අපිට දැනුමක් ඇතුව ඒ වගේම කාමයට වක්‍රව ක්‍රියා උදව් කරන්නේ නැතුව හරියට මුණ දෙන කෙනෙකුට සර්වඥාන්සේ අංග සම්පූර්ණ උත්තර දීලා තියෙනවා. එතෙන්දී රජුරෝ ඒක පුංචි හාමුදුරන්ට ස්තුති කළා තියෙනවා. මේක අහලා නැති දෙයක් මේක භාවනා ටෙක්නික් එකක් විදිහට නැත්නම් බුදුහාමුදුර කියලා දුන්නා ඔබ වහන්සලා නියම සාස්ෘණ වංශය තමයි කටයුතු කරන්නේ. මොකද මේ සාංශාරට බඳින ප්‍රධාන බැම්ම මේකයි කියලා. ඒ නිසා මේ කාමේ කාමේ වශයෙන් බලනවා කියලා කිව්වා මේක ලොකු අභියෝගයක්. හැබැයි ඉතින් ආධුනිකයෙකුට නෙවෙයි. අර කියන විදිහට සතර සතිපට්ඨානේ වැඩුවාට පස්සේ ඒ වගේම ද්වේෂයක් කෙනකොට ද්වේෂයක් වශයෙන් කියනවා කියන එක ද්වේෂය ද්වේෂ වශයෙන් බලනවා කියන එක එහෙම අහඹෙන් මේ ද්වේෂය ද්වේෂයක් කියලා හරියන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ මෙන්න මේ පරිසරවලදී මට කේන්ති මෙන්න මේ දේවල් වලදී නුරුස්නා වැඩ වෙනවා. මේ මේ කෙනා අල්ලන්නේ නැහැ කියලා දන්නවනම් එතෙන්ට යන්න ඉස්සරළම සූදානම් වෙලා ගියොත් අර පුද්ගලයාගෙන් එන එන ඒ ද්වේෂ කුපිත භාවය අර සූදානම් භාවය නිසා අඩු කර ගන්න පුළුවන්. ඒ නිසා ද්වේෂයක් ආපුවාම සන්තං වා අජ්ජත්තං ව්‍යාපාදං අත්ති මේ සන්තං සම්ති මේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති මට ව්‍යාපාදයක් තරහක් එනවනම් මගේ ඇතුලේ දැන් තියෙන රාගය නෙවෙයි දැන් ද්වේෂයයි තියෙන්නේ නිදිමතත් නෙවෙයි හිත විසිච්ච ගතියක් නෙවෙයි සැකෙත් නෙවෙයි මේක ද්වේෂයයි කියලා හරියට කොටු කරපුවම ඒකේ බල බින්දෙන ගතියක් තියෙනවා අපි මෙතෙක් කල් කෙරුව එකට බය දුවන එක හෝ ඒකට යට වෙන එක. දැන් කරන්නේ මුණ දෙන එක. ඒක තමයි අපි මේ සංසාරේ මෙතෙක් නොකල දේ. ඒ විදිහට කාමයක් ඇති වෙච්චාම, ද්වේෂයක් ඇති වෙච්චාම ඇති ද්වේෂයේ ද්වේෂයේ වශයෙන් දරගන්න. ඒ වගේම අනුප්පන්නං වා කාමච්ඡන්දා උප්පාදෝ හෝති තංච පජානති හොඳට විවේකීව සිල් අරගෙන එහෙම විවේකීව ඉන්නවා ඉන්නකොට නැති කාමච්ඡන්දයක් ඇති වෙන හැටි දකිනවා. ඒකෙදිත් බය වෙලා බය වෙලා දුවන්නත් එපා, පණින්නත් එපා. මෙතෙක් තිබුණ චිත්තසංතානේ කාමච්ඡන්දයක් නැහැ. ඔන්න මේ හේතුව නිසා, මේ රූපේ නිසා, මේ සද්දේ නිසා, මේ ගන්ධ නිසා, මේ රස නිසා, මේ පහස නිසා මේ මනස් හිතවිල්ල නිසා මට කාමේ මතු වුණා කියලා කාමයාගේ ඇති වෙන තැන ආරම්භයේ දකපු දවසේ පේනවා පටන් ගන්නකොට කාමේ නියපොත්තෙන් කඩන්න පුළුවන්. ඔක මෝහයෙන් යුක්තව දිගට දිගට යනකොට තමයි කාමයේ විසින් අපි දාස භාවයටපත් කරන්නේ. ඇති වෙන කාමයේ දිහා යෝනිසමනස්කාරයෙන් බලනවනම් තේරෙනවා මෙච්චර මේ පුංචි දෙයකට නේද අපි සිල්පද කඩා මෙන්න මේ පුංචි දෙයකට නේද අපිට තරම් නොවන වැඩ කරන්නේ. අපිට තන නොතන නොපෙනී යන්නේ කියලා ඒක පිළිබඳව අධිකාරී ශක්තියක් අදිෂ්ඨාන ශක්තියක් චිත්ත ශක්තියක් එන පටන් ගන්නවා. ඒ වගේම උක්මන්නම් වා කාමච්ඡන්දං පහිනෝ හෝති තංච පජානා. එහෙම කරනිනකොට දැන් මේ කාමච්ඡන්දේ මල්පල හැට ගන්න නැතු ඒක හැලිලා යනවනම් ඒකත් දැනගන්න. පහිනං වා කාමච්ඡන්දං ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානා. මේ බහවි ගියා වූ කාමච්ඡන්දේ හැංගිලා ආපහු එනවා වගේ නැවත නොයනවනම් ඒකත් දැනගන්න. ඉතින් මේකෙන් කියන්නේ මේ කාමච්ඡන්දේ පිළිබඳ මුලැමැදාගේ දකින්නයි කියන එකයි. ඉතින් ඒකට තමයි ඉස්සල්ලාම ආනාපානේ මේ මුල මේ මැද මේ අග බලන්න කියන්නේ. පියවරක් ඔසවනකොට මේ ඔසවනවා මේ යවනවා මේ තබනවා කියලා පියවරේ මුල මැද අග බලනවා. සෑම දෙයකම මුල මැද අග බලනවා කියවම් බොහොම ගොඩේ තාලයක් ඕලාරිකකක් යප්පේ. නමුත් ඒ අදහස් කරන්නේ මෙහෙමයි. ඒ දේ ඇති වෙනකොටම එළඹ සිටී හියක් තියෙන්න ඕනේ. ඒක බලවත් වෙලා එනකොට ඒක ඉවසාදාරා ගැනීම තත්ත්වයක් තියලා මේක මම ඉවර කරන්න ඕනේ කියලා හමාරේ දකපු දවසට තේරෙන පටන් අර ගන්නවා මේ සෑම දෙයකම තියෙන එකම විදිහේ ප්‍රස්තාරයක් චක්‍රයක් අන්න එක එකක් දැනගත්තොත් අනිත් ඕනම දෙයක් දැනගැනීමේ ශක්තිය එන්න පටන් ගන්නවා ඒක නිසා අපිට සිද්ධ වෙනවා කාමච්ඡන්දය හෝ තරහව හෝ නිନ୍ଦ හෝ හිත ඇවිස්සෙන ගතිය හෝ සැකය නැති වෙලාවේ නැති බව දැනගෙන ආ ඒක මෝදු වෙලා එන වෙලාව දැනගෙන ඒක උග්‍ර වශයෙන් ඇවිල්ලා අපිව මායම් කරගෙන යටපත් කරගෙන අපිව වහයලාගෙන යන හැටි දැකලා ඒක ඉවර වෙනකම්ම දකින්නවා කියන එක ඒක තමයි અભීතම වැඩි. ඒක තමයි මේ මේ ධර්මානුපස්සනාවේදී සරුවචනanse උගන්ලා දෙන්නේ. ඉතින් ඒක උගන්වන්නේ ඉස්සල්ලාම නීවරණ ධර්ම વિશે. ඉතින් මෙතන අපි හිතමු යම් කිසි කෙනෙක් පුහුණු කරනවායි කියලා. යම් කිසි කෙනෙක් අවේලාවේ වීදියට බහින්. වීදියට බැලපුවාම ඒ පුරංගනාවන් දැකලා ඒ පුද්ගලයාට කාමයේ ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ පුද්ගලයා ඒ භික්ෂුවක් නම් ඒ පුරංගනන් දැකලා කාමයේ ඇති වෙනකොට එයා ඒ දැකීමේ මුලැමැදාක බලමින් භාවනාවක් බාටපත් කරනකොට ඒ හාමුදුරන්ගේ දායකයෙක් දැකපු ගමන් හිතන්නේ මොකද මේ හාමුදුරුවෝ මේ කවදාකවත් නැතුව ඇවිල්ලා මේ අංගලාවන් දිහා බලා ඉන්නේ කියලා අර අර දායකයාට බොහොම සැකයක් පහළ වෙනවා ඒක නොකල යුත්තක් නොවිය යුත්තක් මේ මෙතන තැන නෙවෙයි කියලා. ඒ මොකද හේතුව දායකයා ඒක දිහා බලන්නේ සාමාන්‍ය සදාචාරාත්මක බැල්මකින් මේක අපිට මේක කැප වුණාට ස්වාමීන් වහන්සලා මේක බැලිය යුතු නෑ කියලා. නමුත් බුද්ධ ආදී උත්තරමයන් වහන්සේගේ නමක් දැක්කොත් එච්චර ඉක්මනට තීන්දුව වෙන්නේ නැහැ. මොකද මේ පරිේශණය ඉවර කරන්න නම් අත් පිට, ලේ පිට, අස්පනා පිට මේක සිදුවෙද්දී ඒක දිහා බලහන් ඉඳිල්ලත් පරිේශණයේ උග්‍ර අවස්ථාවේදී කෙරෙන දෙයක්. ඉතින් එතකොට ඒ එවැනි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් මේකේ ධර්ම රසය උකහා ගන්න මේකම පුළුවන් කියලා හිතෙන්නේ බුදු වෙච්ච කෙනෙකුට පමණයි. ඔය නාගසමාල හාමුදුරුව රහත්ුනේ වීදියේ නටන නාටිකාංගනාව දිහා බලලා. උනාසේක දැක්කට පස්සේ පෙනුනේ මේ දෙකට කපු පණුවෙක් නලියන්න වගේ. මොකද්ද නටවිලි ඉච්චරයි. වෙන මොකක්වත් නැහැ. බුදුරජාණන් කියලා තියෙන නච්චම් බිකේ උම්මත්තකම් කියලා. නටුම් කියලා කියන්නේ මහන්නේ පිස්සුවක් කියලා කියනවා. ගීතයක් කියන්නේ මහන්නේ ඇඬිල්ලක් කියලා කියනවා. සංගීතයක් කියලා කියන්නේ කංකරච්චලයක් කියලා කියනවා. ඉතින් මේ කංකරච්චලයක් බව දැනගන්න සංගීතයක් හිතලා බෑ. සංගීතයකට අහුම්කම් දීගෙන ඉන්න ඕන. ඉතින් එතකොට අර මෙතෙක්කල් නොදකින් නොපතන් කියපු දේ නැත්තම් කෙලෙස් උපදවනයි කියපු දේ යම් ප්‍රමාණයක් ධර්මයේ උකහා ගන්න පුළුවන්. අනිත් එක ඒ ඒ ධර්ම කොටාසේ අසුබයක් බලලවක්වත් බුදුහාමුදුරන්ගේ රූප දිහා බලව ගන්න බෑ. අර නානුප්පන්නං ආකාමච්ඡන්දං උප්පදෝ හෝති කියන විදිහට නෝපන්නා වූ කාමච්ඡන්දේ උපදින හැටි දකින්න ඕන. ද්වේෂය දිහා දකින්න ඕන. එතකොට මේ වගේ තිබුණ අර නීවරණ කියලා කැත නමකට දාපු ලේබල් එක අයින් කරලා ධර්මතාවයටපත් වෙනවා. ඒ වගේම යම් පෝෂ්‍ය පදාර්ථයක් ගන්න වෙනවා නැත්නම් මේ අමෘතය හදාන්න බෑ. නිසා මේ ලෝකේ මොනම දෙයක්වත් ඉවත් කළ යුතු දෙයක් නැහැ. මේ ලෝකේ තියෙන්නේ ඔක්කොම ඕන දේවල්. අපි කියනවා මේක යුතු මේක අයුතු කියලා. ඒ අපේ බයට අර පිටේ වනේ තියෙන මීමා පඳුරට බයයි. ඉතින් ඒක නිසා ඌ කියනවා ලෝකේ පඳුරු අයින් කරන්න ඕනේ. ඊට වැඩිය හොඳ වැඩේ ඌගේ තුවාලේ සනිප කරත් තමයි ඉවරයි. බුදුරජාණන්සේ සඳහන් කළ තිනවා අතේ තුවාල නැත්තම් වසాత ගාවට ප්‍රශ්නයක් නැහැ කියලා. වසాత ගන්නකොට ප්‍රශ්න වෙන්නේ අතේ තුවාල අතහම කැඩිලා තියෙනවා නම් තමයි. ඒ නිසා මේ භාවනා ක්‍රමයට යනකොට ඒක ගිහියන්ට කැපෙනවා සංඝයාට කැපෙන්නේ නැහැ. මේක ආධුනිකයට හොඳයි මොකක්වත් නැහැ. අපිට හම්බ වෙනකොට මේ කාම ආරමුණු, ද්වේෂ ආරමුණු, මෝහ ආරමුණු ආධුනිකයය පරණ කෙනා මොකක්වත් නැහැ. නමුත් අපි දැනගෙන ඉන්න ඕනේ මේ සෑම දෙයකින්ම ගත හැකි ධර්ම කොටාශයක් තියෙනවා. නැත්නම් ධර්මානුපස්සනාවක් තියෙනවා. ආනේ ඒක කොයි වෙලාවෙ අපිට මතුවේද කියන්න බෑ. අපිට භාවනාවේදී අනුපූර්ව ප්‍රතිපදාවට දාන සීල භාවනාව වශයෙන් කෙරුවට අප කරා පැමිණෙන කාම අරමුණු, ද්වේෂ අරමුණු එහෙම ආරයකට, ලයකට, ලතාවකට නෙවෙයි එන්නේ. එන ඕනම වෙලාවකදී එන දේෙන් නිකලෙසි. සබ්බපාපස්ථා කරනම් කියන විදිහට පවු නොකරගෙන ඉඳනං සතිය, එළඹ සිටි සතිය බොහෝමත්ම ප්‍රයෝජන වෙනවා. ඒ කියන්නේ අර විදිහට ඥායදායක විදිහට කල්පනා කරලා කාමයේ අයින් කරනවද අසුබ බල්ලා කාමයේ අයින් කරනවද නැත්නම් අන්තිමට කාමේ දිහා කාමේ විතර බල්ලා අයින් කරනවද කියන එක පිළිවෙලකට නම් කියලා දෙන්න පුළුවන්. නමුත් එන්නේ අරමුණු එහෙම නෙවෙයි. කොයි එකටත් ලෑස්තිලා ඉන්න ඕනේ. ඒකයි මේ ධම්මානුපස්සනාවෙන් කරන්නේ. ධම්මානුපස්සනාවේදී හොඳ නරක ભેද නෙවෙයි තියෙන්නේ. දැඩි අභියෝග වලට මුහුණ දීලා හිත සකස් කිරීම තියෙන්නේ. ඉතින් මේ විදිහට දවසේ හම්බෙන්නේ කාම ආරමුණු, ද්වේෂ ආරමුණු, නිදිමත කරවන අරමුණු, හිත ගස්සන අරමුණු, සැක දේ අරමුණු හොඳට මුණ දීලා බැලුවොත් ඇත්තටම ඔය මොන තරම් කාම ලෝකේ හොලිවුඩ් එකට ගිහිලා බැලුවත් ඕක ඔය කියන තරම් වැඩි නෑ. ඕක තියෙන්නේ 105ක් 10ක් තියෙනවා. අපි ඒක ඒකට අපිට මේ කරප්පන් හැදෙන නිසා අපිට යමාරු. අපි ඒකට ඇලර්ජික් නිසා ඒකම කල්පනා කර කර දිගින් දිගට ගියාම අර ලුණු මිට ඩිංගිත්තක් ගෑවුනා වගේ යම් තං ගෑවිච්ච ගමන් අපි එකෙන් විශාල මේ අවුල් ජාලාවක් හදා ගන්න. ඒක නිසා කොතනක හිටියත් ඒ අරමුණු රාශි තියෙනවා. ඒ අරමුණ එහෙම කියලා දැනගත්තාම පේනවා එතන ඉඳගෙනත් භාවනා කරන්න පුළුවන්. මොකද කාමයෙන් රත් වෙන කොටස් දවස පුරාම ඇති වෙන්නේ පොඩි වෙලාවක. ඒක එතනදීම දැක ගන්න පුළුවන් නම් අනෙක් වෙලාවේ පණ භාවනා කිරීම නැත්තම් හිත චිත්ත ප්‍රවෘත්ති පිසුදු තබා ගැනීමට හැකියාව නැති තැනක් නැහැ. නමුත් ආධුනිකයට එහෙම බෑ. ආධුනිකයා විශේෂයෙන්ම අරණ්‍යගත වෙන්න ඕන, රුක්ක මූලගත වෙන්න, ශූන්‍යාකාරගත වෙන්න ඕන, කායනුපස්සනා කරන්න ඕන, වේදනානුපස්සනා කරන්න ඕන, ධම්ම චිත්තානුපස්සනා කරන්න. කෙරුවට පස්සේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ ස්වභාවයේ පවතින අරමුණ වලට මුහුණ දීමෙන් තමයි මේක පන්නරේ හිටින්නේ. ඒක කෘෂිකර්මයේදී අපිට උගන්වන්නේ අපි පරිශනාගාරයක අලුත් වී જાතියක් හරි භෝගයක් හරි වවනකොට ඒ පරිශනාගාරේ උප්පරීම තත්ත්ව දෙනවා. හොඳට තෙතමනේ දෙනවා, පොහොර ඇති වෙන්න දෙනවා. අවුව සූර්යාලෝකයේ විදුලි ආලෝකයෙන් දෙනවා. හුලං වද්දනවා. ඒක ලිවල ඒ ගහට උප්පරීම ප්‍රශස්තත්වයට දෙදී මේ ගහෙන් මෙතන අක්කරයකට කොච්චර කියලා ගණන් බලපුවාම බුදුමාකාර අසනක් පේනවා. පරිශනාගාරයේ පරිශන මට්ටමින් පිළිගත්තට ඒක ඊට පස්සේ මේ පරිශනාගාර ශේස්ත්‍රයට දැම්මට පස්සේ තමයි දැනගන්න පුළුවන් වෙන්නේ පරිශන තත්ත්වයටදී දෙච්චර අසන දුන්නට ශේස්ත්‍ර මට්ටමේදී කොච්චරක් අඩු වෙනවද කියලා. අනිවාර්යයෙන්ම අඩු වෙනවා. නමුත් පරිශන ශේස්ත්‍රයේදී ශ්‍රමයට ගණන් බලන්නේ සල්ලි බලන්නේ ඇති වෙන්න පොහොර දාලා ශේෂ්ඨ මට්ටමේ බලනකොට අඩුයි. අඩු වුණාට සාමාන්‍ය ජාතික මට්ටමට වැඩිය වැඩියි. ඊට පස්සේ ඒක දක්ෂ ගොවියෙකුට දීලා බලනවා. මේක අපි දැකලා තියෙන මෙච්චරක් අස්වන්න වැඩි. හැබැයි මේ පරිශනාගාරයේ පරිශන ශේස්ත්‍රේ. ඔය අත්තු ගෙනියලා බලන්න. අනේ ඒකට දක්ෂ ගොවියෙකුට දැම්මම පස්සේ අච්චරත් නෑ අස්වන්න. ඊටත් අඩුයි. එතෙන්ද ගියාට පස්සේ සාමාන්‍ය රටේ දැනට නිර්දේශිත වර්ගයට වඩා 140කට වැඩි අසන්න දෙනවා නම් තමයි ඒක ජාතික මට්ටමට නිර්දේශ කරන්නේ. ඒ පරිේශන මට්ටමේලා ශේෂ්ත්‍ර මට්ටමට යනකොට ඇති වෙන ગેප් එකට yield gap එක කියලා කියනවා. ඊට පස්සේ ශේෂ්ත්‍ර මට්ට පරිේශන ශේෂ්ත්‍ර මට්ටමේ ඉඳලා සාමාන්‍ය ගොවියක මට්ටමට යනකොට තවත් gap එකක් තියෙනවා. අන්නේම වැටි වැටි තමයි යන්නේ. ඒ නිසා පරියංකයකදී අපි හොඳට සතිය සමාධිය ඇති කරගත්තට සක්මන් මට්ටමේදී ටිකක් හැල හැප්පෙනවා. ශබ්ද පේනවා, රූප පේනවා. ඒත් ඒක ඒක ඒක තමයි පරිේශණය කියන්නේ. ඊට පස්සේ සක්මන් මට්ටමේ දාලා එදිනෙදා වැඩවලට දානවා. එදින මට්ටම දැම්මට පස්සේ ඒක නිතර හැලහැප්පෙන සුළුයි නමුත් ජාතික මට්ටමට යන්නේ ඒ එදිනදා වැඩවල තමයි. එනිසා එදිනදා වැඩවලදී අප කරා පැමිණෙන ඒ අරමුණු කොයි එක හෝ ඒකට අදාළ තැන තැම්පත් කරලා බැලුවොත් අපිට පේනවා දවස පුරාම සෑහෙන වෙලාවක් ඉතුරු වෙනවා ඒ වගේන් තොර ප්‍රශ්න වෙලා තියෙන අපි අර දැකපු දේවල් පිළිබඳ පශ්චාත්තාප වෙන. ඔය හිතේ තියාගෙන දවස පුරාම තැවෙනවා. ඒක තමයි මේ ධර්මානුපස්සනාවෙන් කරන්න හදන්නේ. ඒක තියෙන වෙලාවේදී ඒක තියෙන බව දැනගන්න නැති වුණාට පස්සේ නැති බව දැනගන්න එක. ඒක ඉතා වැදගත්. එහෙම නැතුව කවදාහක්වත් අපිට මේ බොජ්ජංග වඩන්න වෙලාවක් එන්නේ නැහැ. ඒ සානිබ්බන නිවර්ණ ධර්ම සාකච්ඡා කරාට පස්සේ ධර්මතාව වශයෙන් ਸਰවචනසේ නිවර්ණගේ ප්‍රතිපක්ෂ ධර්ම වෙන සත්‍ය බොජ්ජංග සාකච්ඡා කරනවා සතිපට්ඨාන සූත්‍රයේදී බොජ්ජංග ධර්ම වඩන්න පටන් අරගත්තට පස්සේ සති සම්බොජ්ජංගයෙන් තමයි ඉස්සර ඇත්ත ඇති හැටියෙන් දැකීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ ඇත්ත ඇති හැටියෙන් දැක්කොත් අපිට හම්බ වෙන අත්දැකීම් අපි කියමු අභියෝග කියලා එහෙම නැත්නම් බාධක අපි අතර කිසිම වෙනසක් නැහැ ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් බාල වුණත් තරුණ වුණත් පැවිදි වුණත් උපැවිදි වුණත් බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් මේවා සේරම සමානයි. නමුත් අපි කැමති නෑ එහෙම කියන්න. අපි හිතන්නේ අප කරා පැමිණිච්ච අත්දැකීම අනික ඔක්කොටම වැඩිය වෙනස් කියන තමයි ඒකට තමයි පෘථග්ජනයයි කියන්නේ. රහතන් වහන්සේ කියන්නේ මේ සියල්ලටම සමානයි කියලා. පැවිදි වුණත් නැතත්, ස්ත්‍රී වුණත්, පුරුෂ වුණත්, බෞද්ධ වුණත්, අබෞද්ධ වුණත් අප කරා පැමිණෙන අත්දැකීම් වල කිසිම පොදුවේ ගත්තාම කිසිම වෙනසක් නැහැ. මට අපි පුදුම විදිහට මෙවුවා අතිශෝක්තියට නගනවා. මට පැමිණිච්ච එක තමයි ලොකුම දේ. ඉතින් ඒක නිකට අල්ලේ තියාන අල්ලපු ගෙදරට කියනකම් ඉවරයක් නැහැ. අල්ලපු ගෙදර බලා ඉන්නවා මෙයා කවි වෙලාද කටවහන්නේ කියලා එයාගේ කතාව කියන්නේ. ඉතින් කියලා වරක් නැහැ. බලනකොට අන්තිමට බලනකොට නිකන් හුදු කට කතා විතරයි මේකේ කිසි කෙනෙක් තව කෙනෙක් නොවිඳපු දෙයක් විඳලා නැහැ. මෙන්න මේ විදිහට මේ විෂමතා දැකීම සම්මුතිය වශයෙන් උත් පෘ탁ජන වශයෙන් උත් මේ වගේ තියෙන සමතා දැකීම පරමාර්ථ වශයෙන් උත් ආර්ය විවහාරයේ වශයෙන් බලනකොට අපි මේ කරන්නම් වාරණ කරන්න කරන්නම් වාලේ කරන්න ගිහිලා අපි ළඟ තියෙන දේවල් ඉස්මතු කරගෙන ඉස්මතු කර කතා කරන එක අතිශෝක්ති කර කර කතා කරන ගියොත් කවදාකවත් ඉවර වෙන්නේ. කවදාකවත් අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ. මොකද කිසිම කෙනෙකුට මායя පැය 25ක් දීලා මේ 24 වැඩ කරනවා මේක පැය භාවනා භාවනා තියාගන්න කියලා කවදාකවත් එක්කෙනෙකුට විතරක් පැය 25ක් දෙන්නේ නැහැ. 24ම තමයි. කොතනින් හරි පටන් ගත්තට පස්සේ නීවරණ කියන එක කොටු කරගත්තා නම් අපේ දවසේ වැඩි වේලාවක් තියෙන්නේ අපිත් එක්ක අපිට ඉන්න පුළුවන් විවේක වෙලා. එතකොට මේ බොජ්ජංග ධර්ම ඇත්තටම බොජ්ජංග කියන එක බුරුම ස්වාමීන් වහන්සේලා විස්තර කරන්නේ ඒ සතිය සතිපට්ඨාන වෙලාදී අපි අඳුරලා දෙනවා. ඊට පස්සේ සති ඉන්ද්‍රිය සති බල වෙලාදී මේක ටික ටික ටික ටික සුහද කරගෙන ආද කරගෙන අඳුනගෙන පොජ්ජංග මට්ටමට යනකොට සති සම්බොජ්ජංගේ ධම්ම විචයෙන් වෙන් කරලා දැක ගන්න හොඳට පුරුද්දක් ඇති වෙනවා කියන. අන්නේ වෙන්කොට දැනගන්න වෙලාවට තමයි ඒකට බොජ්ජංග වෙනවා කියන්නේ. ඊට පස්සේ සත්‍ය නිසා කොහොමද ඉදිරිපත් වෙන අරමුණේ විචාර බුද්ධිය වැඩෙන්නේ. මේක නාම ධර්මයක්, මේක රූප ධර්මයක්, මේ රූප ධර්මයේ මේ පාඨවි ගතියයි වෙනානේ, මේ ආපෝ ගතියයි කියලා ඒ එක එකක් වෙන්කොට දැනගන්න. නාම ධර්ම වලත් මේ වේදනා මේ සංඥා මේ සංස්කාර මේ මේ විඥානය කියලා ඒක එක කෘත්‍ය වෙන් කරලා බලනකොට මේකේ කිසිම නැහැ ඔක්කොටම සමානව තියෙන්නේ. ඒකේ කම්බිනේෂන් එක නැත්නම් එකලස මේ ගොනුව වෙනස් වෙන්න පුළුවන්. ඔක්කොගම තියෙන එකමයි. අර සතියෙන් මේ දේවල් හොඳට ඉස්සරහින් තියාගත්ත දිහා බලන් ඉන්නවා වගේ මුහුණට මුහුණ දාලා බලන්න ගියාට පස්සේ ඒකේ නාම වශයෙන් රූප වශයෙන් කඩන්න පටන් ගත්තට පස්සේ ඒක ඇතුළේ තියෙන මේ සමභාවය සියල්ලටම සමගතිය දකින්න දකින්න දකින්න ආධුනිකයට පේන එක නීරස වෙනවා වගේ ඒකාකාරකමක් විතර නමුත් ධර්මතා ධර්ම ඕජාව ධර්ම රසය මතුවෙන්න පටන් ගත්තට පස්සේ ධම්ම විචය අරමුණ ලෝභ දෝෂ කිරීම වෙනුවට අරමුණකින් කොහොමද ස්පර්ශය පහළ වෙන්නේ? අරමුණකින් කොහොමද වේදනාව පහළ වෙන්නේ? අරමුණක් කොහොමද සංඥා කරන්නේ? අරමුණ කොහොමද ප්‍රපංච කරන්නේ කියලා බලාන යනකොට බුදුහාමුදුරෝ බොමැඩ මුලදී කොහොමනම් මේ ධර්මය අවබෝධ කරන්න ඇද්ද? බණ භාවනා කරන්නේ නැති කෙනෙකුට කොහොමනම් මේ ධර්මය සංසාරයට බඳිනවද? මම භාවනා කරන්න ඉස්සලා කොහොමද මට මේ දේ වුනේ? දැන් මත්තර මේක දැනගත්තට පස්සේ මට කොහොමද වෙන්නේ කියලා දැනනකොට තේරෙනවා මෙන්න මේ ටික තමයි කල යුත්තේ මේක තමයි අනෙක් සතුන්ගේ මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන්තරව මනුෂ්‍යට කළ හැක්ක කියලා හැම දෙයකම යාන්ත්‍රණය ඇති වෙන හැටි රූපයක් පේන හැටි සද්දයක් දකින හැටි කියලා පේන්න පටන් ගත්තට පස්සේ තමයි යාට නියම වීරියක් පහළ වෙන්නේ එතකන් නිදිමත ගතියෙනවා එතකන් කවුරු හරි උනන්දු කරවන්න ඕන කල්යාණ මිත්‍රය අවශ්‍යයි නමුත් සතිය මෙහෙමයි ඒ සතියෙන් ඇති වෙන ධම්ම විචේ ධර්මයේ විමසුන් නුවණ මෙහෙමයි එතකොට වීරිය මෙහෙමයි කියලා බැලුවට පස්සේ ආරේ ප්‍රීතිය, ඒ වගේම පස්සද්ධිය ඒකේ අතුරුඵල විදියට තමයි ලැබෙන්නේ. අන්න එදාට තමයි මේ මේ කරුණ ගොඩ ගැහුණු සමාධියක් එනවා. ඔය ප්‍රාර්ථනා කරලා වැඩක් නැහැ. ප්‍රාර්ථනා කෙරුවට මේ බණ භවණ නැතුව ප්‍රාර්ථනා කෙරුවට එන්නේ නැහැ. ඒ ඒ සමාධියත් ඉස්ලාම් අපි හිතන්නේ මේ සමාධිය කිත්ති ප්‍රාතිහාරය පාණ්ඩ දිබ්බ චක්ක පහල කරගන්න දිබ්බ සෝත පහල අභිඥා හිතන්නේ. නමුත් මේ සමාධියෙන් කෙරෙන්නේ උපේක්ෂාව. ඉවසන සුළු ගතියේ නොසැලෙන ගතිය නැත්නම් කියා පාන්න අඳහර පාන්න අරයට පෙන්වන්න මෙයාට පෙන්වන්න යනවායි කියලා කියන්නේ මම මිච්ඡා සමාධිය නැත්නම් මිච්ඡා සමාධි ඵල. මෙතන සමාධියෙන් කරන්න මොකද්ද උපේක්ෂාව. ඒ නිසා සතියමත් කරන්නේ ඉස්සල්ලාම දකින්නකොටම කඩාවැටෙන්නේ නැතුව ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඇති දේ ඇති හැටියට බලන්න. ආන්නේ විදිහට මේ එක එක බොජ්ජංග වෙන් වෙන් වශයෙන් දැන ගැනීම තමයි කියනවා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ බොජ්ජංග මට්ටමට වැඩුණායි කියන්නේ. ඒකට මේ පුද්ගලයාට තේරෙනවා මේක මගේ දෙයක් නෙවෙයි. පටන් ගන්නකොට මේ අනාගෙන පටලවාගෙන තමයි පටන් ගන්න. එක එකක් එක එකක් වෙන් කරනවා නිකන් කොණ්ඩ මොහොතරක් දාන්න ඉස්සලා කොණ්ඩේ ගැට ලිහලා පීරලා පටන් ගන්නවා. ආනි වගේ පැටලුම් අරගත්තට පස්සේ තේරෙනවා දැන් ඉතින් ඕන විදියක් කොණ්ඩ මොහොතර දාතයි. ඒගොල්ලෝ මේක සතිය මේක සත්‍ය ධම්ම විචේ නෙවෙයි. මේක වීරිය නෙවෙයි. මේක ප්‍රීතිය නෙවෙයි කියලා එක එකක් එක එකක් වෙන් කරපුවා මේක මගේ සතිය කියලා එකක් නැහැ. ඒ සති ධම්මේ සති බොජ්ජම් මෙච්චරයි. ඔක තමයි බුදුහාමරණත් පහළ වුනේ. ඔක නැතුව තමයි මෙච්චර කල් නැටුවේ. ඔක වෙන් කර ගන්න බැරුව තමයි සතිය කියන්නේ මොකද්ද සමාධිය කියන්නේ මොකද්ද සම්පජාඤ්ඤය මොකද්ද කියලා අවුල. ඉතින් ප්‍රශ්න කරනවා සාකච්ඡා කරනවා කරලා කරලා කරලා අමෙන්න සතියේ කෘත්‍යය මෙන්න සමාධියේ කෘත්‍යය කියලා වෙන් වෙන් වශයෙන් දැනගත්ත දවසේ පේන්න පටන් ගන්නවා මේවා එකක්වත් හිතේ නැතුව තිබිලා නැහැ. මේකක් අඳුරන්නේ නැතුව අවුල් වෙලා තියෙන්නේ. අවුල අරපගත්ත ගමන් මේකේ ශක්ති වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා අපි යකඩ කෑල්ලක් ගත්තාම මේ යකඩ කෑල්ල තියෙන සෑම අංශුවකටම උත්තර ද්‍රවයක් දක්ෂිණ ද්‍රවයක් තියෙනවා. නමුත් ඒක පටලවිලා තියෙන නිසා ඒකේ කාන්දා ශක්තියක් නැහැ. නමුත් අපි කාන්ද යකඩ කෑල්ල හොඳට ස්ථිරව තැම්පත් කරලා හොඳ බලවත් කාන්දමක් ගන්න ක්‍රමයෙන් ඒක අත ගාගෙන අත ගාගෙන යනකොට පිරිමැදගෙන පිරිමැදගෙන යනකොට අර යකඩේ තියෙන කාන්දා ශක්තිය අණු ගොඩ ගැහිමේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒකේ උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ වෙන් වෙනවා. වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් කාන්දම ආශ්‍රය කරන කරන්න යකඩේ කාන්දම් බවට පත් වෙනවා. මේ යකඩේ රත් කෙරුවොත් ආයෙත් යකඩ වෙනවා. කාන්දා ශක්තිය නැති වෙනවා. යකඩ බිම වැටුනොත් ආයෙසර කාන්දා ශක්තිය නැති වෙනවා. ආයෙ ගොඩක් පිරිමදින්න ඕනේ කාන්දා ශක්තිය ඇති කරගන්න. අන්න ඒ වගේ යකඩේ කාන්දම් උනායි කියලා බරේ වෙනසක්වත් පාට වෙනසක් මොනවත් වෙන්නේ වෙන්නේ අර විසිරී තිබුණු අණු ටික එකතු වෙන එක විතරයි. ගොනු වෙන එක විතරයි. ඊට පස්සේ ඒක මැදින් නූලක් දාලා එල්ලුවොත් ඒක උත්තර ද්‍රවය හැම වෙලාවෙදීම උතුරු පැත්තට යොමු වෙනවා. යකඩේ එහෙම ගුණයක් නැහැ. ඉතින් මේක ඉන්දස්සනක් වශයෙන් පෙන්වන්න ගියාම කියනවා යක යකඩ කැලක් වෙනුවට යකඩ කුඩු ටිකක් ටෙස්ට් ටියුබ් එකට දාලා ටෙස්ට් ටියුබ් එක හොඳට ස්ථිරව තැම්පත් කරලා ඒකේ ක්‍රමීකව කාන්දම් කැලක් අතාරාත අතකක හිටියොත් සාමාන්‍ය යකඩට වැඩිය ඉක්මනට ටෙස්ට් ටියුබ් එකේ තියෙන යකඩ කුඩු ටික පෙළ ගසන්න පුළුවන් කියලා. හැබැයි ටෙස්ට් ටියුබ් එක හොල්ලපු ගම යකඩ කැලට වැඩිය ශීඝ්‍රයෙන් අරක සම්පූර්ණ අවුලයි. ඒ නිසා අපි බුදු වෙනවා කියලා සෝවාන් වෙනවායි කියලා ඥාන ලැබන කියලා මොන්නම දෙයක්වත් අලුතෙන් එන්නේ මේ අවුල නැති කරලා පෙළගස්සලා දෙන එකයි තියෙන්නේ. ඉතින් හරියට කීයකගේ අසත්පුරුෂයෙක් ළඟ සත්පුරුෂ ආශ්‍රය එනකොට අර සත්පුරුෂයාගේ තියෙන සත්පුරුෂ ගුණ අසත්පුරුෂයා තුල වැඩෙනවා. නේද අසත්පුරුෂය ආයෙත් කියලා අසත්පුරුෂ ගුණකට වැටිච්චාම ආයෙත් අර ගුණ නැති වෙනවා. අන්නේ වගේ මේ සති සම්පජාඤ්ඤය සති සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගය වගේ දේවල් වෙන් කරලා වෙන් කරලා දකින්නකොට පේනවා මේවා එකක්වත් නැතිබිලා නැහැ අපිට. තිබුණා අඳුනන්නේ නැහැ. ඒ වෙනුවට මේ සතිය වෙනුවට අපි සමාධිය අගය කරලා සමාධිය වෙනුවට සතිය කියලා හඳුනාගෙන ඉතින් ඒ පටලවිල්ල නිසා ඒවට නිසි ශේවේ කරගන්න බැරි වෙනවා. දැන් රටක ඉන්න උගත් පිරිස කවුද කවුද කියලා ඒ දේශපාලන අඳුනා ගන්න නැතුව ඒ ඒ කට්ටියට ඕනේ කට්ටිය ඉස්සරහින් කියන්න පටන් ගත්තාම අර දේශ නියම සුදුස්සා මුසුප්පු වෙනවා. පැත්තකට වෙනවා යාට ජාතික සේවය කරගන්න බැරි වෙනවා. නියම දේශපාලනය කරන්න තියෙන හොඳ ක්‍රමයක් බලලා සුදුස්සර සුදුස්සන දීපුවාම ඉබේම රට නැගිටිනවා. ඉතින් මේ වගේ අපි නේ අපේ තියෙන ගුණයන් අඳුරන්නේ නැතුව ඒව අස්ථානගත කරලා අවුල් කරලා ඉතින් දෙයියන් පිටිපස්සේ යනවා ඉතින් දේශපාලනඥයෝ පිටිපස්සේ යනවා ඉතින් බුදුහාමුදුරන්ට ගිහිල්ලා ඉල්ලනවා කාටවත් කරන්න දෙයක් නැහැ. ඒක හොඳට තේරෙනවා මේ බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ මේ ಗುಣ ටික තියෙනවා. අන්නේ ಗುಣ ටික පෙළ ගහ ගන්නයි අපිට මේ අවශ්‍ය කරන්නේ කියලා. අන්නේ විදිහට බොජ්ජංග ධර්ම පිළිබඳව කරන්න වෙලා ඇති වෙන්නේ. ඉස්පාසුවක් වෙන්න නම් නීවරණ ටික කොටු කරගන්න ඕන. ඒ කොටු කරගත්තට පස්සේ බල බින්දෙනවා. නිසා නීවරණ වලට බය වෙලා කරන්න බෑ. හැබැයි මම හොඳට මතක් කරනවා පට කටින් කරන කියනකොටත් මතක් කරේ මේ වැඩේ මේ ආදුනිකයේ වැඩක් නෙවෙයි යම් ප්‍රමාණයකට සත්‍ය සමාධිය දිනු කරගත්ත කෙනාට තියෙන අභියෝගතා පරීක්ෂණය ඉහළ පරීක්ෂණය. ඉතින් මේ ටික කෙරෙන්නේ නැත්නම් ඇති කරගත්ත සතිය සමාධියේ ඇති වැඩකුත් නෙවුවා තියුණු වෙන්නේ නැහැ. යම් විදියකට මේ නීවරණ වල තියෙන බලය දැනගෙන එව්වා බලවත් වෙච්ච වෙලාවේදී පොඩ්ඩක් ඔලුව පාත් කරන ඉඳලා නැති වෙලාවේ පුළුවන් තරම් මේ එක එක බොජ්ජංග ධර්ම මෙහෙමයි මෙහෙමයි කියලා දිනුන පවුණු කරන්න පටන් අරගත්තොත් අපිට තේරෙන්න පටන් ගන්නවා අපි විහිම්ම අපේ හිතට දාගත්ත නෑ බෑ ගති දෙක මිස බාධා කරන කිසිම වෙනම ශක්තියක් නැහැ. ওই මාර බලවේ කියලා අපි නිකම් බොරුවට දාගෙන තියෙන්නේ. අර කරන්න දෙයක් නැති නිසා මොනම මාර බලවේගයක්වත් නැහැ. Tamangeema බුබ්බඩකම කම්මැලිකම නෝන්ජල්කම තියෙනවා. හරියට බලන්න යනවා මොනක්වත් බාධා නැහැ. හැබැයි ඒකට නීවරණ නැතිවීම අවශ්‍යයි. ඒ නිසා කියනවා පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෙන් සුපාකටෝ භවෙය කියලා මේ ප්‍රතිපක්ෂ ධර්ම නීවරණ අයින් වුණාට පස්සේ ඊටාම ගැඹුරු ධර්ම බොහෝම කැඳේ කලබීරෝ වගේ තේරෙන පටන් ගන්නවා. ඊට ඉස්සලා කොච්චර නීවරණ තියේදී කොච්චර පොත් කියවත් කොච්චර බණ ඇහුවත් ගැඹුර දකින්නේ නැහැ. නීවරණ අයින් කරුවට පස්සේ තේනවා මේක කළ හැක්කක්. බාධා වෙලා තියෙන්නේ මම බෑ කියප එක විතරමයි. පුළුවන් කියනවනම් බෑ බෑ කියන කෙනෙකුත් නැහැ. බෑ කිව්ව පුළුවන් කියන කෙනෙකුත්. අපි කියනවා බැරි කාලට පුළුවන් දෙයක්වත් නැහැ, පුළුවන් කාලට බැරි දෙයක්වත් නැහැ කියලා. අනේ වගේ ධර්ම වෙනස Taman තුලම මේ තේරම තියෙන කියලා එන්නේ ඒ ධර්මානුපස්සනා කොටසේ තමයි ප්‍රධාන වෙලාවට ඒ බොජ්ජංගයන්ගේ තියෙන වෙන්කොට හඳුනා ගන්න ගතිය. මේක තමයි අපි සරුවචනාතික ප්‍රධාන ගුණය වශයෙන් පෙන්වන්නේ අරහං කියන්නේ. උන්වහන්සේ පරිශුද්ධයි. පිවිතුරුයි. උන්වහන්සේ සතිය සතිය වශයෙන් දන්නවා කාමයේ කාමයේ වශයෙන් දන්නවා ද්වේෂයේ ද්වේෂයේ වශයෙන් දන්නවා ධම්මවිචේ ධම්මවිචෙන් දන්නවා ඒව එකක්වත් අනන්නේ පිරිසුදු නිසා උන්වහන්සේ පූජනීයයි පූජාර්හයි අපි ළඟත් ඒක තියෙනවා අනාගත ගොම ওই කිරි කලවම් කරගන්න. හොඳට කිරි දෝනවා. හොඳට අර කොන්න කවන ඔක්කොම කරනවා. කිරි කලයක් දෝලා ගොම කඳුලක් දාගන්න. ඉතින් ඊට පස්සේ අරක කැටි ගන්නාට පස්සේ ගන්න දෙයක්. උදේ ඉඳලා හැන්ද වෙනකම් භාවනා කරනවා. භාවනා කරුවට මොකද මට හරි ගියේ නෑනේ කියලා ඉතින් චර්චුරු ගන්න. වෙන කවුරක්වත් කියන්නේ නෑ භාවනා කරුවට පස්සේ හරි ගියා වැරදියා කියලා බලන්න කියලා කියලා කතාවක් නෑ. නමුත් උදේ ඉඳලා හැන්ද වෙනකම් ඇහුවොත් කියන්නේ මෙච්චර මහන්සුණා කෙරුවා මට හරි ගියේ නෑ අසවලාට්ටම් හරි ගියා මට නෑ කියලා අර කිරි කලෙයි ගොම කඳුලයි මේ මේක තේරුම් අරගෙන තමන් මේ කරන ජීවිතේට තමන්ම නම්බු කරන මෙච්චර මිනිස්සු කාමයට යද්දි මම අඩු ගන්න බාහන මධ්‍යස්ථානට ආවද මලිද මෙතන බාහන බාහන නැතුණාට කය වචන දෙක අකුසල් කරනතු ඉඳගෙන හිටියාමලිද මේ ආශ්චර්ය ධර්ම නෙවෙයිද කියලා තමගේ ಗುಣ දකින දවසේ එනකොට බෝහිසත්තු ගුණ එනවා සත්පුරුෂ ගුණ එනවා අපි කියන අපි අව탁සේරුවක් කරන තාක්කල් දෙයයන් ආංශයටවත් බෑ අපිට උදව් කරන්න. ඒ ටික තේරෙනවා සත්‍විස්බෝධි පාක්ෂිකරව ධර්මවල මේ බොජ්ජංග වැඩනකොට අපි මේ යන ගමන ගඟ දිගේ හිලට පීන ගමන කිසි කෙනෙක්ගේ දෙයක් නැතුව තනි අලියා වාගේ කඟ වේනගේ තනි අඟ වගේ මේ යන ගමන බුද්ධහතු උත්තරමනාසල කොච්චර අනුකම්පාවෙන් කොච්චර මෛත්‍රියෙන් බලන ඉන්නවද? ඇයි අපි උන්වහන්සේලා දිහා බලන්නේ නැතුව මේ කාම ලෝකයේ තියෙන මනුන් කිරුම් වලින් බාල කරගන්නේ කියලා ඒ ධම්මානුපස්සනා කොටසට ගියාම ධර්මෝජාවයෙන්ම ධර්ම රසයෙන්ම දිගට අරගෙන යන්න පටන් අර ගන්නවා. ඒක නිසා බොජ්ජංග විස්තර කෙරුවාට පස්සේ සරුවචනාංශේ ඒ සත්‍යපබ්බේදී මෙතෙක්කල් මේ දුක වින්දා නොදකින් නොපතන් කියා. බොජ්ජංග කෙරුවාට පස්සේ දුක විඳිනවා ආර්ය සත්‍යක් විදියට. පළම ආර්ය සත්‍ය විදිහට දුක විඳිනකොට ඒක අපි තෙද ගන්නවා. මේ දුක ආවේ මගේ කාලකන්නික වුණ පළ පළ කර පරණ කරපු අකුසල කර්මෙදි කියලා දුක දිහා පැංගිරි හිතෙන් බලන්න බලන්න පැකිය. පසුබාන. නිසා දුක එනකොට සතුටු ගතියක් ඇති වෙනවා බොජ්ජංග කෙරුවට පස්සේ. හරි මැරෙන්න ඉස්සලම ආපු එක හොඳයි. මම ඔය ප්‍රමාණය දැනගන්නවා කියලා එන ඕනේ දුකකට මුණ දෙන්න ගියාම පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤාව උදපාදි විඥාව උදපාදි ආලෝකෝ උදපාදි කියලා මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් නොදකින් නොපතන් නොදෝමකින් කියපු දුක තමයි අවබෝධ කරන්න තියෙන්නේ කියලා තේරෙනවා. දුකේන හැම වෙලාවෙදීම පැන්ඩෝල් ගන්නවා. දුකේන හැම වෙලාවෙදීම බාම් ගන්නවා. දුකින හැම වෙලාවෙදීම පස්සෙන්ඩේ කියන. ඒකල කියනවා නේමට කවදානම් දුක්ඛාරි සත්‍ය වැටෙයිදෝගේ යදිනවා. ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා කියනවා හැමදාම දුක අප කරා පැමිණෙන්නේ අනේ අදවත් මේ මෝල් වහන්සේ මේක මාව අඳුනා ගනීදෝ කියලා. හැමදාම දුක අපෙන් යන්නේ අඬ අඬයි කියලා කියනවා. මෙච්චර මට එන්නේ කියලා ආවට මොකද ගියාට පස්සේ කියනවා පස්සේ එන්න ඔයා නෙවෙයි ඔයා ඉස්ලාම මගුල් ගෙනිස ඔයාට කණ්ඩ දෙන්න බෑ මූස් පේන්තුයි වෙන කෙනෙක් තේවා. නිසා හැමදාම දුක අපකරා පැමිණිලා අඬ අඬ ආපහු යනවලු කවදානම් මාව පිළිගනිද කියලා. ඉතින් මේක සරුවචනanse කිව්ව බොහොම ලේසි වචනකින් පෙර නොඇසු නොවිරු විදියට දුක ආර්ය සත්‍යයක් ඒ කියන්නේ දුක පිළිබඳ පරිඤ්ඤයයන් කියන එකත් කෘත්‍යයත් කෘත සත්‍යයත් වෙනදා නොදැක්ක විදිහට දැක්කා. ඒ නිසා එකමයි. අපි අපි කාලකන්ණී කියලා කියන නොදකින් කියන නොපතන් කියන දුකමයි දුක්ඛාරි සත්‍ය බවටපත් වෙන්නේ. නමුත් ඒක ගන්න බෑ නීවරණ පිළිබඳ හැඟීමකින් තොරව මේ බොජ්ජංග ධර්ම හැකීමකින් තොරව අපි හිතන්නේ දුක පැමිණෙන්නේ මගේ කාලකන්නිකමට පෙර කර අකුසල කර්මයකට මෙච්චර භාවනා කරන මෙච්චර දන් දෙන මෙච්චර සිල් ලකින මට මොකටද මේක එන්නේ නානා ප්‍රවිජේතර පැමිණෙන දුකට අකුල් හෙලනවා එන්ෂාවය මුස්ලිම් ගෙවල් වල ගේ ඇතුල් පැත්තේ උළුවස උඩ ගහලා තිනවලු ඔබේ මීළඟ අමුත්තා දෙවියන් වහන්සේ විය හැක කියලා නිසා දොර වහලා තියන්න එපයි කියලා අපි කරා පැමිණෙන්නේ අපි මේ භාවනා කරපු එකේ පළමු ආර්ය සත්‍ය තමයි. නමුත් අපි ඒක එනකොට ඒකට මූණ පැංගිරි කරගන්නවා නම් අනාත්ම ධර්ම නිසා ඒවට වෙන කරන්න දෙයක් නැහැ. ඒව ආපහු හැරලා යනවා. නිසා සාමාන්‍ය සිංහලෙත් තියෙනවා ඉංග්‍රීසියෙත් තියෙනවා කියමන තෑග දෙන එක නෙවෙයි වැදගත්කම තෑග පිළිගන්නේ කිය. නිසා විමුක්තිය අපි කරා එනකොට ඒ අපි කරන ප්‍රයත්න නිසා එනවා. සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. ආවට පස්සේ අපි පිළිගන්නේ නැත්තම් ඒක ඉතින් හරියට වමනේ කරන්න හදනකොට කට වහගෙන ඉන්නවා වගේ. මුත්‍රා බර යන්න හදනකොට මුත්‍රා කරන්න නැතුව ඉන්නවා වගේ. අසුචි පහ වෙන්න හදනකොට අසුචි පහ කරන්න නැතුව ඉන්නවා. ඒක අපස්මාර රෝගේ නෝ එතකොට. ඉතින් මේ භාවනා කරන අයට පිස්සු ඇදෙන්නේ නැතුව වෙන මොනෝ කරන්නේ? ඇයි මේ භාවනා කරලා ප්‍රතිඵල එනකොට වහනවා. පොරොම්ප ගහනවා ඒ එන කටවල් ඔක්කොටම. එතකොට තියෙන මොන්න තරම් අවිද්‍යාවක්ද අපි මේ තන වඩා. ඉවසිය හැකි දුකක් ඉවසන්නේත් නෑ. ඒකටත් අපි මට විය යුතු නෑ මේක. එහාට මෙහාට හරවන. ඉතින් කවදාකවත් වර්ධනයක් වෙන්නේ නැහැ. සත්‍යපබ්බේදී ප්‍රථමයෙන්ම තියෙන්නේ දුක පිළිබඳව පරිඤ්ඤය ශක්තිය. ඊටසේ සමුදේ පිළිබඳව පහතබ්බ සත්‍යයේ තෘෂ්ණාව දුරු කිරීම ඊගාවට නිරෝධය නිරෝධය කියලා කියන්නේ අපි බරපතල වචනයක් තමයි. ඒ පුංචි කරන්න හදනව නෙවෙයි. සිද්ධියක හැමාරේ දැකීම. උපාදෝ පඤ්ඤති වයෝ පඤ්ඤායති තිතස අඤ්‍යතත්තම් පඤ්ඤායති කියන මේ වය වැයවීම, ගෙවි යාම දැකීම තමයි නිරෝධය කියන්නේ ආස්වාසේ බලලා ආස්වාසේ සම්පූර්ණයෙන්ම ගෙවි යනකම් බලන්න ඕනේ. ප්‍රසවාසය පටන් ගන්න ඉස්සෙල්ලා මේක 100%ක්ම ගෙවි යා යුතුමයි ප්‍රසවාසය පටන් ගන්න. නොදැනෙන එක නොපෙනෙන එක සංවේදී නැති එක වෙනම කතාවක්. බලන එකයි Nirodha කියන්නේ. ඊට පස්සේ ප්‍රස්වාසයත් සම්පූර්ණයෙන්ම ගෙවියාම බලන්න. එතකොට ආනාපානේ සංසිඳුණාට පස්සේ ඉවරයි කියලා හිතන්න එපා. තව ඉවර නෑ. තව සංසිඳෙන්න තියෙනවා. මෙයාකම මේ බොරුවට හැංගිලා ඉන්නේ. තව පොඩ්ඩකින් මෙයා එනවයි කියලා එන්නකම් බලන් ඉන්නා වගේ හිටියොත් අරිට වැඩි ගැඹුරකට යන්න පුළුවන්. ඒ වගේම දුකක් වේදනාවක් ආවට පස්සේ අපි වේදනාවේ මැදට ඇවිල්ලා පුදුමාකාර විදිහට ඒක කාගෙන ඉඳලා පෙරදිලා වැරදිලා එක්ක කකුල දිග ගන්නවා එක්ක අයියව මාරු කරලා මේ වේදනාංශක් කරගන්න බැරුණයි කියලා ඇත්තට මේකට කරන්න තියෙන දඬුවම් ඔක්කොම විඳලා නැත් අවසාන දකින්න අපට ගැම්ම නැහැ කොන්ද නැහැ ශක්ති නැහැ හොඳ නිදර්ශනයක් මට නිතරම මතක් වෙනවා කියනකොට ඒ වයසක මිනිස්සෙක් හිටියලු ඒ මිනිස්සයාට දොස්තර මහත්තයා කිව්වලු ගේතරා තියෙන පිටනේ වටේ රවුමක් හැමදාම ඇවිදින්නේ කියලා ඉතින් මේ මනුස්සයා ඇවිදිනකොට ඇවිදිනකොට පහු වෙනකොට ටිකක් මිනිහට අමාරුයි. ඉතින් හැරමිටියක් අරගෙන ඇවිද්දාලු. අන්තිමට අන්තිමට රවුම යන්න බෑ කියලා මිනිහා යහ කෙලවරට ගිහිල්ලා ආපහු වෙනවලු. මන්ද වයසයි කියලා. යහ පැත්තට ගිහිල්ලා ආපහු ආවත් අනිත් පැත්තෙන් ගියත් එකම රවුම තමයි. කෙලවරටම ගිහිල්ලා ආපහු ආවට පස්සේ මිනිහා හැමදාම පෙරදිලෙන් මට භාගයයි දැන් යන්න පුළුවන් කියලා කිව්වා. ඒ වගේ තමයි මේ දුක පිළිබඳව කරුණු ඉදිරිපත් වෙනකොට කරන්න තියෙන හරිය තේරම කරලා තව චිත්තක්ෂණිකෙන් කට්ටේ හැවැත්තට බැන්නොනම් එහා පැත්තෙන් එන්නේ. ඒතකොට ධෛර්යයක් ඇති වෙන්නේ. අන්න ඒ වගේ නිරෝධය කියලා කියන්නේ සිද්ධියේ හැමාරේ වයින් අපි හැම වෙලාවෙම බොහෝම සාදරයි විවෘත කිරීම වලට. මුල්ගල් තලීම තැබීම වලට. ප්‍රොජෙක්ට් එක හැමාර කරන්නේ කවුද කියලා බලන්න. හැමතැනම මුල්ගල් වල මුල් ඇදලා. ඉවර කරන්නේ. ඒක නිසා සිද්ධියක හැමාරේ දකින්න එක තමයි පෞරුෂත්වය කියන්නේ. නිරෝධය දකින්නයි කියලා කියන්නේ. ඒක නිසා ඒක දකින්න වෙලාවේදී අපි ජීවිතේ ගත්තොත් හැම කෙනාම බබෙක් හම්බ වෙනකොට උප්පත්තියට බර්ත්ඩේ පාටියක් දානවා. වයසට යනවා කියලා කවුරක්වත් පාටියක් දාලා තියෙනවද කියලා බලන්න. ලෙඩ වුණයි කියලා මරණය දකපුවා මොකද වෙන්නේ? කියන්නේවත් නැහැ. ඒක නොදකින් ඒක ඕනේ නැහැ. මරණය එපා අපිට දුක මේ මරණේ දුකක් අවමංගල්‍යයක් උප්පත්තිය මංගල්‍යයක්. නිසා සතේ කාසියක රජිනිගේ ඔළුව පැත්ත මට දෙන්න පොල් ගහ පැත්ත එපයි කියනවා වගේ. කාසියක් ගන්නකොට දෙක එකට එන්නේ. උපත්‍යත් එක්ක හම්බෙන අනිවාර්යම සාතිකය තමයි මරණ සාතිකය. මොකද ඒක දකිනකොට අපි කැමති නැහැ. මොකද ඒක මේ අපේ තියෙන මේ නිත්‍ය සංඥාට දුක සංඥාට කැමති නැහැ. ඒ නිසා ඒක දකින්න කැමති උනත් අකමැති උනත් ඒක ලැබෙනවා. ඒක නිසා හොඳම වැඩේ තමයි අනිවාර්ය සත්‍ය වශයෙන් ඒක පිළිගත්ත දවසේ උප්පත්තියක් කියන්නේ මරණයක්. ඒ විදිහට දැක්කොත් උපදින උපදින සෑම එකක්ම මරණයක්. එනිසා අපි කොහොමද සතුටු වෙන්නේ උප්පත්තිය කරේ? එමනම් අපි අර එක පැත්තක් අමතක කරලා ඕනේ සතුටු වෙන්නේ. උප්පත්තිය කියන්නේ මරණය කියලා දන්නවනම් උප්පත්තියේදී විශාල කනගාටුවක් ඇති වෙයි. රාහු ජාතම් බන්ධනං ජාතම් කියලා කිව්වා වගේ උපදින තාක් උපදින්නේ මරණයක්. ඒ වගේ Nirodhe දකින්නයි කියලා කිව්වට පස්සේ හුඟව දෙනෙක් හිතන්නේ ඒක අපිස් ගතියක්, නෝන්ජල් ගතියක්, පරාජිත ගතියක් කියලා නෑ. අපි දැක්කත් නැතත් නිරෝධයක් තියෙනවා. මෙන්න මේක අන්ධකාරය තියෙන්නේ. අන්න ඒකට එළිය වට ගන්න එක තමයි මේ භාවනා කරන්න කියන්නේ. ඒක දැක්කින් ලෑස්ති වුණා නම් මාර්ගය කියන එක බොහෝම තේරෙනවා. ඒ නිසා සතරාරි සත්‍යයේදී බුදුහාමුදුරුවෝ මහා අමතර තාලයක රූපපත් කරා. නිවන පෙන්නලයි නිවනට මාර්ගය පෙන්නන. නිරෝධ සත්‍යය පෙන්නලයි නිරෝධ මාර්ගය පෙන්නන්නේ මොකද? ඒ නිරෝධය කියන එක මනසින්වත් බාරගන්නේ නැතුව අපිට ආර්ය අෂ්ටාංග මාර්ගේ ඍජු කරගන්න අමාරුයි. මාර්ගයට පස්සේ Nirodhe තියෙනවනම් ආයෙනම් දෘෂ්ටියක ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මාර්ගය කරපුවා හරියන්නේ නැහැ. Nirodheට පස්සේ Nirodhe පිළිබඳ සම්‍යක් දෘෂ්ටියට පස්සේ තමයි මාර්ගය හරියන්නේ. මේ විදිහට ඒ බොජ්ජංග වලට පස්සේ සර්වචනාංශේ සත්‍යපබ්බේ වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මතාව වශයෙන් මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සත්‍යපබ්බේට පස්සේ ਸਰවචනාංශේ ඒ ඛණ්ඩ පබ්බේ ආයතන පබ්බ වශයෙන් මේ රූපස්කන්ධයේ ඇතිවීම මෙහිමයි පැවතීම මෙහිමයි නැතිවීම මෙහිමයි වේදනාවල සංඥා සංකාර විඥාන වශයෙන් ආයතන වශයෙන් ඇහැ මෙහිමයි රූප මෙහිමයි ඇහැ නිසා පහළ වෙන සංයෝජන මෙහිමයි කියලා ඒ සෑම දෙයක්ම හොඳ නරක ભેදයකින් තොරව මේක ඇතිවීම පැවතීම නැතිවීම දැකීමයි කල යුත්තේ කියලා අර හැම අපි මෙතෙක් ලෝකේ විඳපු හැම අත්දැකීමක්ම මේ ධර්මානුපස්සනාවට දාලා හැම දෙයකම මුලමදාගිය දැකීමයි මෙතන අවශ්‍ය කරන්නේ කියන ධර්මතාවය පෙන්නනවා. ඒකම තමයි විපස්සනාට දෙන්න පුළුවන් අර්ථකතනය. අපි කියන විපස්සනාවට ඇති හැටිය දැකීම කියලා. සතියට කියනවා මම දැන් මෙතන කියලා. ඒ වගේ තමයි විපස්සනා තියෙන අර්ථකතනයක් සිද්ධියක මුල මැද අග තුනම සමසිතින් බැලීම. බැලුවා නම් එක සිද්ධියක දැක්කොත් ඇති කියනවා. ඒකම තමයි හැම දෙයකටම යොදවන්න තියෙන්නේ. එතකොට පේනවා මේකේ වෙනස් වෙන සුළු ගතිය. මේක දැකීමම දුකක් පෙළෙන සුළු ගතියක් බවත්. නමුත් මේ සිද්ධියට අපි වග වෙන්න ඕනේ. ඒක අපේ ගිනුමට දාගන්න ඕනේ ඒක අනාත්ම ධර්මයක්. ඒක චෛතසික නැත්නම් චිත්ත න්‍යාය ධර්මයක් කියලා තේරුම් ගත්ත දවසේ මේ ඕනේ නම් වරී කරන්න පුළුවන්. ඕන පශ්චාත්තාප වෙන්න පුළුවන්. නමුත් පශ්චාත්තාප විය යුතුයම නැහැ. අපි හිතන්නේ පශ්චාත්තාප වීම අපේ යුතුයකමක්, අපේ වගකීමක්, ඒ කැක්කමක් තියෙන්න ඕන කියලා. බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ එහෙමම දෙයක් ධර්මවල නැහැ. ඒක නෑ කිව්වට බෑ. ඒක ක්‍රමානුකූලව යනකොට තේරෙන පටන් ගන්න. ඒ නිසා සරුවචන සඳහන් කරන මේ වගේ ධර්මතා පිළිබඳව මුලැමැදාග දැකීම මතුවෙන තාක් දේවට ප්‍රතික්‍රියා නොකර මුලැමැදාගීම දන්නවනම් ඒ පුද්ගලයා යේයි කෝච බික්කවේ සත් ඉමේ චත්තාරෝ සතිපට්ඨානා සත්වස්සානි භාවේය මේ සතර සතිපට්ඨානයේ හත්වසක් අවබෝධ භාවනා කළොත් එක්කෝ සත්‍යව උපාදිශේෂයේ අනාගාමිතා අඤ්ඤා සත්‍යව උපාදිශේෂේ අනාගාමි වෙ නැත්නම් අරිහත් භාවයටපත් වෙන්න පුළුවන් කියලා. ඒක නිසා මේක සරුවචනාංශය අර ප්‍රතිපල සහාතික කරලා විස්තර කරානේ මේ උපක්‍රමය වෙන කිසිම ආගමක දකින්න නැහැ. අපි මේ උපක්‍රමයේ කරන්නේ දේවල් දිහා තේරුම් බේරුමකින් තොරව මුලැමැදාග සමසිතින් බලලා ප්‍රතික්‍රියා නොකර ඇති හැටිය දැකීම. ඒ යොමු කරන්නේ උපේක්ෂාව නැමැති චෛතසිකයටමයි. ඒක නිසා ඒ මොකේද මංගල සූත්‍රය වගේ සූත්‍රවල සඳහන් කරලා තියෙනවා මේ තපෝච බ්‍රහ්මචාරියංච ආර්ය සත්‍යාන දසන නිබ්බාන සත්‍ය කිරියාච ඒතම් මංගල මුත්තමන් කියන. තපස භ්‍රමචර්ය ඒ වගේම ආර්ය සත්‍ය දර්ශනය සහ නිවන සාක්ෂාත් කිරීම උත්තරම දෙයක් කියලා. ඉතින් ඒක තමයි අපි પરමාර්ථ කරගෙන යන නමුත් එතනින් මංගල සූත්‍රය ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ සඳහන් කරන පුත්තස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. ඒ නිවන අවබෝධ කෙරුවට පස්සේ පුහුණුවක් කියනවා මේ අෂ්ටලෝක ධර්මයේ කම්පාන වීම තමයි අවසානයේ. පුත්තස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති ස්පර්ශ කරවත් මේ අශ්ලෝක ධර්මයෙන් ලාභ පාඩු කීර්ති ප්‍රසංසා යස ආයස වගේ දේවල් වලින් හිත කම්පා වෙන්නේ නැත්තම් ඒක තමයි පරම මංගලෙ. ඒ කියන්නේ නිවන දැකලා පස්සෙත් සීසන් වෙන්න තියෙනවා. ඒ නිසා විපස්සනා කරගෙන යනකොට අපිට වැටහෙනවා නම් මේ දේවල් වලින් අපි කුපිත වෙන ගතිය, සැලෙන ගතිය, කම්පා වෙන ගතිය. ඒක තමයි අපිට ගන්න තියෙන්නේ භාවනා ප්‍රතිඵලයක් නැත්තම් මේ ප්‍රතිපදාවේ අවසාන කෙලවර විදියට. ප්‍රතිඵල නැහැයි කියලා සැලෙන්න පටන් අරගත්තොත් මොකද්ද එතකොට වෙන්නේ? මම මේ පිටචර වල බහන කරමට ප්‍රතිඵල නැහැ කියලා සැලෙන්න පටන් ගත්තයි කියලා කියන්නේ ඒ දෘෂ්ටියේම දෝෂයක්. පටන් ගන්නකොටම තියෙන දෝෂයක්. ඒකටම hina වෙන්න ඕනේ. අපි මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න යනවා නම් මෙතන බිස්නස් එකක් කියන්නේ. භාවනාවක් නෙමෙයි. ප්‍රතිපාරම ඇමරිකාව ගිහිල්ලා ආවට පස්සෙත් ඒ කොහොමද කියලා හුවා ඒ ඇමරිකාවෙන් ආපු කට්ටිය කියනවා දෙහි තියෙන බිස්නස් බුද්දිසම් කිව්වා. ඔක්කොම සල්ලි වලට යන්නේ. ඒක එතකොට නම් ප්‍රතිඵල ඕනේ. එතකොට විකුණන්නේ මෙච්චර ඩොලර් ගාණක් ඕනේ සුමාන දෙකකට යනකොට මම මේක දෙනවා කියලා කියන්න වෙනවා. මේක එහෙම එකක් නෑ. සරුවචනසි කියලා තියෙන්නේ කිසියම් පලාපේක්ෂාවක් කියලා කියන්නෙම ආත්ම සංකල්පයක්, මිත්‍යා දෘෂ්ටියක්, එනතා සක්කාය දිටියට පොහොර දැමීම යම් දවසක පලාපේක්ෂාවෙන් තොරව හේතු සම්පාදනය කරගත්ත දවසේ නිවන් දැක්කා වගේ. ඒකම මා විශාල සාන්තියක්. ඒකම තා විශාල විමුක්තියක් වඩපත් වෙන. ඒකට පේන්නේ නිකන් නිකමෙක් වුණා වගේ. නෝන්ජල් වුණා වගේ. එල්ලයක් නැතුව ගමනක් යන මිනිසෙක් වගේ. නමුත් එහෙම නෙවෙයි සරුවචන සඳහන් කර තියෙන නිවන එහෙම දීක ආලම්බණය කරන්න බෑ. ආසන්න හේතුවක් පෙන්වන්න බෑ. ඒක සම්පූර්ණ ස්වාධීන ධර්මයක් ලැබෙන්නේ අපේක්ෂා ඉවර කරපු දවසේ. අපේක්ෂා කරන තාකල් කවදාකවත් නිවන ලැබෙන්නේ ඒ නිසා අපි කරලා කරලා කරලා අන්තිමට ඒ අපේක්ෂාවත් අතහැරලා ස්වාධීන වෙච්ච වෙලාවේ තමයි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ නිසා ඒක අපි දන්න සාත්‍ර වලින් ඉබේ කියලා දෙන්නෙත් නෑ වාහක දාන්න ඕනෙත් නෑ ඒවා නියම ගොනු කිරීම කරගත්තට පස්සේ පේන්න පටන් ගන්නවා හැම චිත්තක්ෂණයකම අපි පුදුමාකාර විදියට නිවන සාක්ෂාත් කරගන්න දොරවල් තියෙනවා ඒක පිළිගත්තේ නැත්නම් ඒක ඒ වාගේම අපායට නැත්නම් කෙලස් තවන පැත්තට යනවා. ඒ නිසා මේ මේක ලැබිච්ච මේ වටිනා මනුසාත්ම භාවේ බුද්ධෝත්පාද කාලේ රාගය මේ ක්ෂණ සම්පත්තියේ ධර්ම ශ්‍රවණේ පැවිද්දේ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ උපරිම ප්‍රයෝජන ගන්න නම් අපි මේ බණ භාවනා කරන්න ඕනේ. ධර්ම ඉගෙන ගන්න ඕනේ. අපි පුළුවන් තරම් ඒ පාර ගමන් කරන ඉස්සර වෙලා ඉන්න කල්යාණ මිත්‍රන්ගේ ඇසුර ලැබෙනකොට තේරෙනවා මේක එච්චර පොරකණ්ඩ වලිකණ්ඩ දඟලන දෙයක් නෙවෙයි. දේවල් සමතුලනය කිරීම. සමவாய. ඒක සයන්ස් එකක් නෙවෙයි ඒක ආර්ට් එකක්. එනත ඒක ඌරුවෙන් ගන්න ඕන එකක්. ඒකයි අපි මේ සමග්ගානන් තපෝසුකෝ කියලා සමගිව තපස කරන්නේ. ඒ නිසා අපි බණ ඇහිීමේ ඒ වගේම ධර්ම සාකච්ඡා කිරීමේ එක්ක වාසය කිරීමේ ඒ ඇති වෙන සෑම ශක්තියක්ම අපි හිතා ගන්න ඕනේ වෙන මොනම දෙයක් අසඳහා නෙවෙයි ඒකාන්තේ නිවන සඳහාමයි ඒ නිසා අපි නැවත නැවතත් ඒ කටයුතු යෙදෙනකොට අනික් අයටත් උදව් වෙන විදිහට අනික් අයමුත් අනික් අයගෙනුත් අපේ ගමන ඉදිරිපත් වෙන විදිහට කටයුතු කළොත් මේකට සජීවී ශාසනය කියලා කියනවා. ශාසනයේ කිසිම අඩුවක් පහඩුවක් නැහැ. ඒ නිසා අපිට කවදාකවත් හිතෙන්නේ අනේ අපි බුද්ධෝත්පාද කාලේ ඉපදුනේ නැහෙනි. අපි මධ්‍යම දේශේ ඉපදුනේ නැහෙනි කියලා මොනම අඩුපාඩුවක්වත් නැහැ. අපෙන් මේ අවුරුදු 2500 ගානට පස්සේ වරපතල වගකීමක් අපේ પરම්පරාවට ආයි කියලා තියෙනවා. මේ ශාසනයේ කොහොම හරි අපි උරදී ලයදී කටයුතු කරලා ඊගාව પરම්පරාවට නිමි પરම්පරාවක් කරලා දෙන්න එපා. මිනි පිටියට එන ගහන්න එපා. ඊගාව પરම්පරාවට සජීවීව දෙන්න සජීව දෙන්න නම් කම්මැලි ගමෙන් බොබ්බඩ ගමෙන් මේ කරන්න බෑ මේක. බොහොම එලඹිච්ච ගතියෙන් එහෙම නැත්නම් කියන අප්‍රමාදීව සතියෙන් කටයුතු කරන යනකොට දැනටමත් නිවන් දැක්කා වගේ. ඒ කියන්නේ අව탁සීරු කරන්න හදනව නෙවෙයි. මේ දැනටමත් අපිට මේ හම්බෙලා තියෙන දේ අගය කරගෙන ගියොත් තමයි ඒක වැඩෙන්නේ. ඒ නිසා සරුවචනාංශගේ නවාරාදී බුදු ගුණවල උන්වංශර සුගත කියලා ගුණයක් පෙන්ලා තියෙනවා. ඒ සුගත කියන එක පෙන්වන්නේ සුන්දර විදියට මේ ගමන ගියයි කියලා. උන්වංශය යනකොට මෙහෙම භාවනා මධ්‍යස්ථාන තිබුණේ නැහැ. ගුරුවරු හිටියේ නැහැ. කමඨාන් සුද්ධ කරන්න කවුරුත් හිටියේ නැහැ. කලයිත් මේකයි කියන කෙනෙක් හිටියේ නැහැ. අන්තිම දුෂ්කරතාවල ගියා. උන්වංශය කවදාකවත් පශ්චාත්තාප වෙන්නේ මුළු බුද්ධ බුද්ධ චරිතයේ කිසිම තැනක බලන්න උන්වහන්සේ පසුතැවිය හැරිලා බලලා අන්තිම පසුතැවිලි වෙන්න ඇති. නෝ කාට ඒව වචන කතා කරන්නවත් නැහැ. බුදු ලෝකේ ඇති වෙන්නේ ඒවා තියෙනවා. අවශ්‍ය කරලා තියෙන ධෛර්යවන්ත කතා. විරිය විරිය ආරම්භ කතා, සන්තුට්ටි කතා ආදී වශයෙන් ඒ කතා කරන් ඉගෙන ගත්තොත් මේ දැනට අපි ලබලා තියෙන දේ සතුටු වීම මතින් තමයි ඉදිරි ගමන තියෙන්නේ. ඒ නිසා අද දවසෙත් මේ එකතු කරගන්න ධර්ම කොටස ඒ විදිහට සියලු දෙනාට සුන්දර ගමනක් hina වෙවි යන ගමනක් වෙන්න ධෛර්යයක් වාටපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලියත් මෙතනින් સમાપ્ત කරනවා සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් මේ අපි ඉදිරිපත් කරගත්ත ධර්ම කොටස් අදහස්වත කිව යුතු කළ යුතු දේවල් තියෙනවා නම් අපි ඒකටත් වෙනදා පුරුදු විදිහට අහුම්කන් දෙමු. ඒක ඉවරලා දවසේ වැඩ කටයුතුත් භවනා සතිවාරයේ වැඩ කටයුතුත් සමාත කරමි සමාප්ත කරමි. පේන නොපේනාට පින් පැමිණීමත් ඥාතීන් ජීපත් කිරීමත් අපි අපගේ පරමාර්ථය ඍජු කර ගැනීමත් කිරීමේ දවසත් වැඩසටහනෙත් නිමාව සටහන් කරමු කියලා මම යෝජනා කරනවා. එහෙමනම් ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් මේ වැඩ කටයුතු સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ettavata jadi gata සජ්ජහායනා කරලා ඒ වගේම ඥාතීන් සිහිපත් කරලා අපේ પરමාර්ථ ගාථා මේ අවසාන પરමාර්ථ සිහිපත් කරන ගාථා වෙන ඉමිනා පුඤ්ඤ කම්මින ගාථාව සජ්ජහායනා කිරීමේ නිමාව සටහන් කරමු. එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කාට වෙනම කරන්නේ ඉතින් මාස දෙකමාරකට කිට්ටු කාලයක් බෞද්ධ ජනතාව වෙනුවෙන් මේ කරන කරපු සේවය අපි ඉතාමත්ම අගය කරන්න ඕනේ. ඉතින් ඒකට අපිටත් සහභාගී වෙන්න ලැබීම ගැන ඔබත් සමග මම සතුටු වෙනවා. ඒත් එක්ක මතක් කරන්න ඕනේ ගිය සැරේත් මේ ලංකාරාම සදහවතුන් මීත්‍රිගල මේ මේ අවස්ථාව වෙනුවට ඉදිකරගෙන යන නව ගොඩනැගිල්ල වෙනුවෙන් උපකාර කළ ආධාරව මේ මේ වතාවේ මේ වෙනකොට අපිට ලැබිලා තියෙනවා ඩොලර් 4000කට වැඩි මුදලක්. ඉතාත්ම ඉතාමත්ම සතුටුදායක ආරංචියක් ඒක. මොකද මම හිතන්නේ අපි හිතුවටත් වඩා මුදලක් මේ සැරේ අපිට ලැබිලා තියෙනවා මේ වෙනකොට තවත් මුදල් ලැබෙන්න හුඟක් වෙලා හුඟක් දුරට ඉඩ තියෙනවා. ඉතින් කාට හරි මේ වෙනකන් ඒකට සම්මාදම් වීමට නොහැකි වුණා නම් අතපසු වීමකින් හෝ නොපැමිණීම හේතුවෙන් මේ අවස්ථාවෙත් තවත් ඔබ හැම දිනාටම මේ කාට හරි තේනවනම් මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මම මතක් කරන්න ඕනේ ලැබිච්ච මුදල් මීතිරිගල නිස්සරණ වනයේ ගොඩනැගිලි අරමුදල වෙනුවෙන් ගිහිල්ලා පරිත්‍යාග කරනවා බොහෝ වෙලාවට ලබන මාසය ඇතුළත ඒ ඔබගේ නොමසුරු සහයෝගය මීතිරිගල නිස්සරණ වනයේට ලැබෙන්න සලස්වනවා. Uh, and also I would like to mention that uh, Sri Lanka Buddhist Vihara Youth Group also contributed uh, this time. we appreciated that your generous donation towards the construction uh, work at uh, Mithirikala Nissarana Forest Monastery. So I will be uh, handing over your contribution to monastery very soon. Okay. Thank you for that, your generous contribution. Um, ඉතින් මීට වඩා මම කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ධම්මජීව ස්වාමීන් වහන්සේගෙන් නැවතත් මේ වගේ ධර්ම ප්‍රචාරක කටයුතු වලට අපි ඔබ සැමට සහභාගී වීමට ලබන අවුරුද්දේත් මේ අවස්ථාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔබ සැමටම මම හිතන්නේ ඒක සුභාරංචියක් වේවි. තෙරුවන් සරණයි වදාමි අනුමෝදි තද්දං කමාමි කමිතබ්බං සුඛී හෝතු සුඛී හෝතු සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ගිමිනාති සමිජ්ජතු සාදු